අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන දවසේ ධර්ම දේශනාව සඳහායි ශිලූම දෙනායේ සඳහා tempත් වෙලා සාදු කාර්යය පාත්තමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා පරිඤ්ඤය ච අජ්ජත්තික ආයතනානි තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පරිඤ්ඤය ධර්ම නැත්තම් පිරිසිදු දතගතිය දතේතු ධර්ම හයක් පිළිබඳවයි මේ වැඩමුළුවේදී මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ ඒක අපි දසුත්තර සූත්‍රයේ උද්දෘතයක් වශයෙන් තමයි ගත්. ඉතින් ඒ පිළිසින්ද දතේතු දේ තහයකට බෙදා දතේතු දේ සමහරලාට පුද්ගලයෙක් කියලා අපි කියනවා. ඕනේ පුද්ගලයෙක් තුල මේ විදිහට හයකට බෙදන්න පුළුවන් ගතියක් තියෙනවා. එසේ බෙදා දැකීම අපිට විභජ්‍යවාදී කියලා කියනවා. එහෙම නැත්නම් කපා කොටා බැලීම කියලා කියනවා. ඒක තේරවාදයේ තියෙන වටිනා ගුණයක්. විදුහුරු ගතියක්. තියෙන දේ gediy පිටින්ම ගන්නව වෙනුවට මුණත වටිනාකම ගන්නව වෙනුවට ඒක කොටස් වලට වෙන්කොට බලන්න. මේක ਸਰවඥාන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච තාක්ෂණයක් නෙවෙයි සර්වජන් වහන්සේ විසින් ලෝකයට හඳුනා දීපු තාක්ෂණයක් මොන දේ හම්බුණත් ඒක කොටස් වලට කඩලා බලන්න. නැත්නම් කුඩා අණු කුඩා කොටස් වලට කඩා දක්වන අනුදක්නේක ක්‍රියාව කරනවා. උතියano බලනකොට පුද්ගලයෙක් කියලා කියන්නේ සලායතනයක්, ආයතන හයක්. ඒ හය වෙන් කරලා දැනගන්න පුළුවන්කමම තමන් පිළිබඳව තියෙන විවේචනාත්මක ගතියක්. මම කියලා කියන්නේ හයක එකතුවක්. එහෙම නැත්නම් ඒ කියනවා ඒක හේතුවකින් ඇතිවෙච්ච එකක් නෙවෙයි විවිධ හේතු නිසා ඒක සම්පින්නන වෙලා ඇතිවෙච්ච එකක්. අන්න ඒකට කියනවා මමයි කියලා. හොඳට වෙන් කරලා බැලුවොත් ඒකේ ওই කියන මම ලක්ෂණ එකක්වත් නැහැ. ඒක හරියට දෙතිස් කුණප වෙන් කරලා බලනකොට රූප කොටස්. අය කන දිව නාසයේ වශයෙන් අපි ගන්න ඉන්ද්‍රිය මෙතන තියෙන්නේ. අරකේ තියෙන්නේ කේසාලෝමනකාදන්තා වශයෙන් ඒක එකක් වෙන් කරලා බලනකොට කොහොමඩක්වත් ඒකේ පුද්ගලික සතෙක් සංඥාවක් ගන්න බෑ. ඒ ඒ රූප ධර්ම වශයෙන් මේ ක්‍රියාකාරකමක් වශයෙන්. ඇහිම දැකීම වශයෙන් කෙරෙන ක්‍රියාකාරකමක් මෙතන තියෙන්නේ. අන්නේ ක්‍රියාකාරකම අරගෙන බැලුවොත් මේ එක්කෙනෙකුට උදව්වක් වෙනස අහනවා එක්කෙනෙකුට උදව්වක් වෙනස දකිනවා ගන්ධ රස බලනවා කියන එක තමයි අපි මේ මගේ ඉන්ද්‍රිය කියලා ගන්න හදන්නේ. නමුත් ඒක එක්කන අරණ්ඩු කරනවා දකින්නකොට මේක පිළිබඳව මොකද්ද න්‍යාය පත්‍රයක් තියෙන බව පේනවා. ඒක එක්කන එකිනෙකා පරයා යන්න උත්සාහ කරනවා කියලා දකින්නකොටම මෙතන කාටදෝ මෙයා මේ මමයට වැඩිය වෙන කාගේදෝ න්‍යාය පත්‍රයකටද වැඩ කරන්නේ. ඉතින් මේ න්‍යාය පත්‍රයේ වැඩ කරන්නේ මායාව විසින්ය. වැඩ කරන්නේ කෙලෙස් හරහායි කියලා දැනගන්න වීම නිරීක්ෂණය කරන කෙනාගේ ආත්ම නිෂේධනය කරන සුළුයි. මේ මම මේ තරම්ම කෙලෙසට බර කෙරෙද්ද එනත මේ ඇහි තියෙන මේ කෙලෙස් වලට බර ගතියට මම වග කියන්න ඕනේද? ඒක මට කවදා හෝ සුභසිද්ධියක් ගෙන දෙනවද කියලා බලනවා විනුවට අපි ඇහැට වඩා වඩා රූප පෙන්වන්නයි කනට වඩා වඩා ශබ්ද අස්සණ්ඩයි. එහෙම නැත්නම් නාසයට දිවට කයට පහස ලැබලා දෙන්නයි හිතට විවිධාකාර අදහස් ටික යණ්ඩයි අපි හිතන්නේ දියුණුව කියලා. ඉතින් ඒ දියුණුව භෞතික දියුණුව කියලා කියනවා. සර්වචනාංශය සඳහන් කරනවා ඒ දියුණුව වැඩි වෙන්න වැඩි වෙන්න මේ ද්‍රව්‍ය අවබෝධ කර ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. පෙළඹෙනවත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා දවසක කවදා හරි අර විදියට ඇහ කන දිවනාසය කය මන කියන මේ දේවල් පිනවන්ට උත්සාහ කරන කෙනා ඇහිදල් කුඩයකට වතුර පුරවන්න උත්සාහ කරන කෙනෙක් වගේ උත්සාහ කරලා කරලා කරලා කරලා දවසක වෙහෙසටපත් වෙච්ච වෙලාවක নিকමට හරි බුදුන් සිහි වුණොත් ධර්මයේ සිහි වුණොත් සංඝයා සිහි වුණොත් ඇහුවොත් බුදුහාමුදුරන්ගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ අනුගත ලෝකවාසීන් වගේ අම්මා වාගේ තාත්තා වාගේ අත්තා වාගේ මුත්තා වාගේ කිත්තා වාගේ කිරිකිත්තා වාගේ දත්තා වාගේ පණත්තා වාගේ කිරිකැමුත්තා váගේ නමත් කරා මේ තේරෙනවා මේකේ අඩුපාඩුවක් කියලා එතකොට බුදුරජාණන් වහන්සේට අවස්ථාවක් හම්බ වෙනවා නිච්ච අධ්‍යාත්මික ආයතන පෙන්ලා දෙන්න එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය මෙතෙක්කල් මේ පොහොර දුන්නා මෙතෙක්කල් ආහාර දුන්නා ඒ ආහාර දීලා හදාගත්ත මේ නයි හය දෙනාගේ විෂ බොහෝමයි මේ එකිනෙකක් කාකොට වැටෙනවා එක්කෙනෙක්වත් ඔය හිතන අත්ත කුසලය අර්ථ සිද්ධිය සුභ සිද්ධිය සලකන්නේ පුළුවන් නම් බලන්න කොතනදීද අපි මෙයාට මේ ණයාට ආහාර දෙන්නේ කොතනදීද අපි මේ ණයාට පොහොර දෙන්නේ මේ එක එක ආයතනයට පොහොර දෙන්නේ කියලා බැලුවොත් බුදුජානසේ දෙන උත්තරේ හරිම විප්ලවීයයි හරිම සම්ප්‍රදායනුකූල නෑ රැඩිකල් වාදී බුදුජානන්සේ සඳහන් කරනවා ඒ ඒ ආයතනයට පොහොර දෙන්නේ මේ වර්තමාන මොහොතෙමයි උපදිනතා කෙලෙස උපදින වර්තමාන මොහොතේ නමුත් ඒක පිළිබඳව නොදන්න කෙනා මේ සලායතන පිළිබඳව නොදන්න කෙනා කෙලෙස අතීතයට දානවා අනාගතයට දානවා අරයට දානවා මෙයාට දානවා දාලා හිතනවා මේ මම නම් හරි අහිංසකයි මම නම් පිරිසුදුයි මේ අසවලා නිසා තමයි කෙලෙසුනේ. අසවල් දැන නිසා තමයි කෙලෙසුනේ. මේ අතීතයේ ප්‍රශ්න නිසා තමයි කෙලෙසෙන්නේ. අනාගත ප්‍රශ්න නිසා කෙලෙසෙන්නේ කියලා මේ සලායතන ගැන බුදුරජාණන් වහන්සේට අදහස් හෙලි කරගන්න අවස්ථාවක් ලැබුණොත් මේ සලායතන හය පිළිබඳව වෙන්කොට හඳුන්ලා දෙනවා විතරක් නෙවෙයි ਸਰවචන් සඳහන් කරනවා මේ චිත්තක්ෂණය වර්තමාන එළඹ චිත්තක්ෂණයමයි සියලුම කුසල් සිද්ධ වෙන්නේ. ඒ චිත්තක්ෂණයේ කෙලෙස් නැත්තම් ඒක තමයි නිවන කියන්නේ. ඒ නිසා ඒක කාටවත් අදාළ දෙයක්, කොතෙන්ටවත් අදාළ දෙයක්, අතීතයට අදාළ දෙයක්, අනාගතයට අදාළ දෙයක් නෙවෙයි. නමුත් කිසිම බෞද්ධයෙක් ඒක පිළිගන්න කැමති නැහැ. ඒකට හිතන්නේ උප ලබා උපන් හැටි තමයි බබා හම් වෙන්නේ. ඒ නිසා මේ කෙලෙස් ඒ අතීත භවයක එහෙම නැත්තම් වෙන චිත්තක්ෂණයක වෙන කෙනෙක්ගේ වෙන තැනකින් එනවයි කියලා. ඉතින් ඒක පසු කාලීන අටුව ආයුගයේදී ප්‍රසිද්ධ මතයක් වාටපත් වෙලා මේ විශාල වශයෙන් ඒ මතය තේරවාදේ වහයලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතමයි නිවන තියෙන වර්තමාන මොහොතමයි කෙලස් තියෙන වර්තමාන මොහොතමයි අපාය තියෙන්නේ කියලා ඒ පෙන්නන පෙන්වන්න පුළුවන් දර්ශනය ඒක ගැඹුරු වැඩි කියලා අපෙන් අයින් වෙලා තියෙනවා. අපෙන් පැත්තකට වෙලා අපි මේ කර්ම පොදියක් කරේ තියාගත්ත කාලකන්ණියෙක් බවටපත් වෙලා එයි පශ්චාත්තාප වෙන්න පටන් ගත්තා අයියෝ කරගත්ත කර්මයක් නිසා කවදාකවත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ කියලා අර දේවවාදීන්ගේ තියෙන දෙවියන් වහන්සේගේ සාපේලත්ත කෙනෙක් බවට බෞද්ධයාපත් වෙලා තියෙනවා ඒ මොකද පිළිගන්න කැමති නෑ කෙලසෙන තාක් හිත කෙලසෙන්නේ දැන්මයි ගොඩ එනවනම් ගොඩ එන්න පුළුවන් දැම්මයි කියන එක පිළිගන්න කැමති නෑ ඒකට තමයි බුදුරජාන් වහන්සේ සම්මාදිට්ඨිය කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය කිව්වහම කර්මේසා කර්මඵලයේ අනුව අතීත කර්ම අනාගත කර්ම වශයෙන් ඒක විස්තර කරනවා. නමුත් සමත සම්මාදිට්ඨියට එනකොට විපස්සනා සම්මාදිට්ඨියට එනකොට ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මතින් ඇතිවෙච්ච निराවුල් භාවය ඍජු භාවය චපල නැතිකම චාටු නැති ගතිය එහෙම නැත්නම් වංචනික නැති ගතිය හරහා සමත සම්මාදිට්ඨියට ගියාම తాවකාලිකව පෙන්ලා දෙනවා මේ හිත తాවකාලිකව ධ්‍යාන මට්ටමකින් මේ පරිඋත්ථාන කෙලිසුත් අයින් කරන්න පුළුවන් අයින් කළා මෙලෝ වශයෙන්ම පුදුමාකාර රූප භවයේ අරූප භවයේ තියෙන සැප විඳින්න පුළුවන් කියලා ඊට පස්සේ විපස්සනා වෙදී පෙන්ලා දෙනවා රූප භවය අරූප භවය ඉක්මවලා මේ වර්තමානෙම නිවන් දකින්න පුළුවන්. චන මාත්‍ර වශයෙන් නිවන් දකින්න පුළුවන්. ඒක දුන්නට පස්සේ වගකීම ඒ අසන්නට එයා පිළිගත්තොත් ඒක කර බලලා ඌව චිත්තක්ෂණ වශයෙන් නම් මේ නිවීම තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් කියනවා එන ඕක දිගට පවත්තන්න මේක ප්‍රතිපදාවක් කරගන්න ඒ ඔප්පු කරලා පෙන්නපු දේ සාක්ෂාත් කරණය කරන්නේ අස්පනා පිට දකින්ද එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි යා වැඩේට බහින්නේ. ඉතින් අර මේ ජීවිතේම මේ කෙලස් ගිවම් කරන්න පුළුවන් කියන එක අත්හදා බලනවත් කැමති නැත්නම් අත්දැකලා නැත්නම් ඒකේනා ඔය අන්දාලියේ කැලිය විදින්න හදනවා වගේ අනේ අනතන හැපි හැපි යනවා මිස මේ Taman ක්‍රමසාවිදි සොයාගත යුතු එහෙම නැත්නම් භාවනා භ්‍රමචර්ය වශයෙන් කළ යුත්තේ ඇස්තික වහගෙන පරියන් කියනකොට කල යුත්ත සක්මන් කරනකොට කල යුත්ත එදින්දා ජීවිතයේ සතිය පවත්වන කරන කල යුත්ත anu කියන දේ අහන්න යටත් වෙන්න වෙනවා. ඉතින් අන්නේ පරිශ්‍රණේ නොකරොත් අත්දැකී මේ මේ ගවේෂණේ නොකළොත් අපිට වෙන්න තියෙන මේ වාල් භාවය අපිට වෙන්න තියෙන මේ කෙලෙස් වලට යට වෙන ගතිය නැති කරලා බොහොම රැඩිකල් වාදී විදිහට තමන්ගේ නිමුක්තිය තමන් තුළමයි තියෙන්නේ කෙලසෙන්නේ තමන් තුළමයි වෙන කෙනෙකුට ඒක කරන්න බෑ වෙනකොට සුද්ධ කරන්නත් බෑ වෙන තැනකට කෙලසන්නත් බෑ අපව අපව සුද්ධ කරන්නත් බෑ අතීත නානගතයටත් බෑ කියලා මේ ගත්තට පස්සේ නම් ඔන්න ඒ කෙනාට යෝගාවචරයා භ්‍රමචර්ය රකින්න එක්කනා පැවිද්දා භික්ෂුව කියන නමට ගැලපෙනවා ඒ නිසා මම ඊයේ ගත්තේ මේ මාළුන්‍ය පුත්‍ර සූත්‍රයේම ਸਰවචනංශ මේක ඒ වයසක ස්වාමීන් වහන්සේට ඔප්පු කරන හැටි හරිම විචිත්‍රයි. එවනත පොඩි ඉඟියක් විතරයි දෙන්නේ. දුන්නාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ අනුව අනුමාන ඥාණේ එහෙම නැත්නම් ණය විතර ණය විපස්සනාවෙන් එහෙම නැත්නම් තර්ක ඥාණයෙන් ඒ ශාංශේ චිත්තක්ෂණ වශයෙන් දකිනවා. දැකලා ඊට පස්සේ ඒ ශාංශේ ඒකම ජීවන රටාවක් කරගෙන ඒකම සම්මා ආජීවයක් හදාගෙන ඒ ශාංශේ ඒක ප්‍රත්‍යක්ෂණය සඳහා කැලේට ගිහිල්ලා භාවනා කරනවා. ඉතින් අපි ඊයේ ගත්තේ ඒ ස්වාමීන් වහන්සේට බුදුජානසේ දේශනා කරලා පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට වැටෙච්ච දේ මේකයි කියලා බුදුජානහන්සේට කරපු ප්‍රතිචාරය. ඉතින් මං හිතුවා ඒකට තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා සරුවචන්සේ කොහොමද මේ මේ වයසක ස්වාමීන් වහන්සේගේ ඔළුවට දැම්මේ නැත්නම් ඒත්තු ගැන්නුවේ සියල්ල සිදු වෙන්නේ වර්තමානයේ කියලා. ඒක පුදුමාකාර ගඟ දිගේ ඉහළට පීන ක්‍රමයක්. එතන සම්ප්‍රදාය කඩාගෙන යන ක්‍රමයක්. ඉතින් ඒකෙදී මේ මානුකපුත්‍ර සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුහමරට සඳහන් කරනවා දේහේතු මේ බන්තේ භගවා ධම්මං සංකිට්ඨේන ස්වාංශමට කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න මට කැමැති උපකට්ටෝ අපමත්තෝ ආතාපි විහරන්තෝ වහන්සේ දෙන්න මේ කමඨාන අරන් ගිහිල්ලා ජනයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන්ව අප්‍රමාදීව ආතාප වීර්යයෙන් යුක්තව පහිතත්වෝ විහරන්තෝ ප්‍රධාන වීර්යීතු මං යන්න බලාපොරොත්තු වෙනකට කමට හන දෙන්නේ කියලා තමයි කියන්නේ. ඒතර බුදුරජාණන්සේ ඉස්සලා දොස් කියලා මේක එක නාටක එක දෙන්න හදනව දීලා තියෙන එක තමයිම කියන කියලා කෙසේ නමුත් මේ ශාන්සිං අහනවා යේතේ චක්කු විඤ්ඤේ යරූපා අදිත්තා අදිත්ත පුබ්බා නපස්සති නපස්සිසanti මාළුන්ගේ පුත්තේ මේ යම්මෝ ඇහෙන් දැකිය යුතු රූපයක් තියෙනවා. කවදාවත් දැකලත් නැහැ, දැන් දකින්නෙත් නැහැ. දැන් බලන්නෙත් නැහැ, ඉස්සරහට බලන්න වෙන්නෙත් නැහැ. අන්න එහෙම රූපෙකින්, චක්කු විඤ්ඤා රූපෙකින් කෙනෙකුට චන්දං වා රාගං වා ප්‍රේමං වා කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හටගනීවි කියලා. යම් ආකාරයක චක්කු විඤ්ඤායේ රූපයක් තියෙනවා. ඉතින් දැතිය යුතු රූපයක්. ඒක දැකලත් නැහැ, දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ, මත්තර බලන්න වෙන්නේත් නැහැ. එහෙම රූපකින් පුළුවන්ද හිතට කෙලෙසයක් ඇති කරන්න. රාගයක්වත්, ප්‍රේමයක්වත්, ඡන්දයක්වත් ඇති කරන්න. ඒ සංසිකන කරන්න බෑ. මේක ඊට පස්සේ සද්දෙට අහනවා. ඊට පස්සේ අහනවා ගන්ධට, රසට, පහසට, මනසට, ධර්මවලට. ඇහුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ තියෙන අර විචක්ෂණ බුද්ධියට කියනවා අපිට ඡන්දයක් ඇති රාගයක් හරි ප්‍රේමයක් හරි ඇති වෙන්නේ අපි දන්න මේ දකිමින් තියෙන රූපයෙන් විතරයි. ඒක නිසා යම් වෙලාවක පුළුවන් නම් ඒ දකින්න රූපයෙන් කෙලෙස් නූපදින විදිහට ප්‍රතිකර්ම කරන්න ඒ සියලු කෙලෙස් නැතිවීම එතනද සිද්ධ වෙනවා. ඉතින් මේක සදාචාරවාදීය හිතන්නේ එයා හිතන්නේ මේ කෙලස් කියන එක මගේ දෙයක් මම මගේ ආත්මය ඒක නිසා ගිය ආත්මෙ ගෙනාපුවා ඊගාව ආත්මෙට ගෙනියනෙව ආදි වශයෙන් මේ මේක තුන් කාලයට බෙදාගෙන තමයි අනාගෙන තියෙන්නේ. ඉතින් ਸਰවචනාංශ උත්සාහ කරනවා නුවණැත්තන්ට දකින්න නැත්නම් විචක්ෂණ බුද්ධිය ඇති කෙනාට දකින්න නැත්නම් මේ අධ්‍යාත්මික ආයතන 6 වෙන් කරලා හඳුනා ගන්න කෙනාට එක ආයතනයක් අරගෙන බලන්න ඒ ආයතනයේ කෙලස් උපදින ප්‍රමාණය මේ දැන් වර්තමාන විතරයි. අතීත කෙලස් අනාගත කෙලස් කියන දෙයක් තියෙනවනම් ඒකට ගොඩ එන්න බෑ. එන්න පුළුවන් වෙන්නේ වර්තමාන විතරයි තියෙන්නේ කියලා. ඉතින් ඒක තමයි සම්තති යමචිවරයටත් බුදුරජාන්සේ සඳහන් කරන්නේ ගියේ දේ යnderින්ද අනාගතේ පතන්නත් එපා. මේ වර්තමානීය හිත පවත්තන්න ඒකටත් බැඳෙන්න එපා. එතකොට එතනම ගැලවුම තියෙනවා. ඉතින් එතකොට මේ සංතති අමතරන්නේ අධික චිත්ත පීඩාවකින් බොහෝමත්ම සැලිච්ච හිතකින් නමුත් ඒ එතකන් ඒ තරම්ම චිත්ත පීඩාවක ඉඳදී ඒ තරම් සැලිච්ච මනසක් ඇති කෙනාට තියෙනවා මේ චිත්ත පීඩාව තියෙන්නේ මේ වෙච්ච සිද්ධිය ගැන සිහි කරන තාක්කල් පමණයි අතීතයේ සිහි කරන කාක්කල් අර වෙච්ච දේ පශ්චාත්තාපය වික්ෂෝපේන අපි ඒ වික්ෂෝපය ගැන චෝදනා කර කර එහිම ගැලීගෙන එහිම යෙදී ගත කරනවා ඒ හිතට කවදාකවත් එතකොට වර්තමානට ගන්න බෑ. ඒ හිතට කවදාකවත් අනාගතයට යන්න බෑ. මම ਸਰවඥන්සේ කිව්වට පස්සේ ඒ දේ ගියා බං ඕක ගන්න දෙයක් නැහැ. අනාගතේ එන්න දින එකත් මහා මේ තිගැස්මක් විතරයි. වර්තමානට ගන්න කියලා ඒසා විශාල දුක්කටපත් වෙච්ච මනුස්සයටත් පුළුවන් වෙනවා ඒ තියෙන වික්ෂෝපේ හරහා වර්තමානට ගන්න ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා මේ වර්තමානට ගත්ත හිතෙත් ඇලෙන්න එපා. එතකොට නිවනක් තියෙනවා කියලා. ඉතින් අර චිත්ත පීඩාවක තියෙන අති විශේෂ මනසට ඔක තේරෙන්නේ අනික් කෙනාට මේ සංසාර දුක උග්‍රව බලපාන කෙනෙකුට තේරෙන පටන් ගන්නවා මේක තර්කයකින් කරගන්න පුළුවන් වැඩක් එහෙම නැත්නම් දෘෂ්ටියකින් කරගන්න පුළුවන් වැඩක් එහෙම නැත්නම් සංකල්පයකින් කරගන්න පුළුවන් වැඩක් ඒතියෙදී අපි මේක පිළිගත්තේ නැත්නම් ඔය බුදුජානන්සේ කිව්වට ඔය කෙලෙසේ මයිත් එක්කමයි මේක මමමයි මේක මගේමයි මේක මගේ ආත්මෙමයි කියලා යා නිතර නිතර සැලෙනවා. මේ මිනිස්සයා සන්තති අමතිවරයා එතනදීම නිවන් දකිනවා. මේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුජානන්සේ පෙන්ලා දෙනකොට දැකපොත් නැති දකින්නෙත් නැති බලන්නෙත් නැති බලන්ඩ වෙන්නෙත් නැති රූපෙකින් කෙලෙස් උපදින්නේ නැත්නම් මේ දැන් ඉස්සරහ තියෙන රූපෙන් තමයි කෙලෙස් උපදින්නේ. පුළුවන් නම් ඒ රූපේ දැකීම නිසා ඇතිවෙච්ච මනාපමනාප දෙක අල්ලගන්නේ කියලා. ඉතින් ඒක මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියන්නේ නමුත් මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් ණය විපස්සනාට දාලා අල්ලා ගන්නවා මේක. ඒ නැත්නම් ආකාර පරිවිතක් කියලා දාලා අල්ලා ගන්නවා. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ਸਰවඥන්සේ කෙලින්ම සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සීක පුද්ගලයා ඒ කියන්නේ මේකයි කළ යුත්තේ කියලා අවබෝධ කරගත්ත එකනා චක්කුණා රූපන් දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාව. එහෙන් රූපයක් දකින්නකොටම ඒ දකින්නට බලන රූපේ පිළිබඳ මනාපේ අමනාපේ මනාපේ හෝ අමනාපේ හෝ මනාපමනාප කියන මධ්‍යස්ථ භාවයේ නැවිත් කිසිම රූපයක් බලන්න බෑ කියලා. රූපයක් දකින්නවත් එක්කම ඒ රූපේ දැකීම සිද්ධ වෙන්නේ එක එක මනාපයක් ඇවිල්ලා එක අමනාපයක් ඇවිල්ලා එහෙම නැත්නම් මනාපමනාප දෙක අතරමැද තියලා එතකොට මේ සීක පුද්ගලයා උනන්දු වෙන්න ඕනේ සීක පුද්ගලයා ශික්ෂාගරුක වෙන්න ඕනේ සීක පුද්ගලයා ඉන්ද්‍රිය දංවරේ කරන්න ඕනේ සීක පුද්ගලයා බයලජ්ජාව ඇති කරන්න ඕනේ රූපයක් දකින්නත් එක්කම පහළ වෙන මේ මනාපමනාප කියන දෙකට එයාට දැක ගන්න පුළුවන් වුණත් මේ රූපයක් දකිනකොටම සද්දයක් අහනකොටම ගඳක් රසක් පහසක් එනකොටම මේක විශේෂ සිත්ගත්තේ මේකට මට ජීවිතයට සම්බන්ධ වුණේ මේක මගේ ඉතිහාසයට සම්බන්ධ වුණේ මට මේක බැඳෙන්න වුණේ මේක හටගත්ත ප්‍රේමය නිසා මනාපේ නිසා අමනාපේ නිසා එහෙම නැත්නම් මනාපමනාප කියන අතරමැයි තත්ත්වේ නිසා එතෙන්ට යන්න ඉස්සෙල්ලා හිත උපේක්ෂකනම් බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා දැම්මගේ හිතේ තියෙන මනාප රූපයක දැම්මගේ හිතේ තියෙන අමනාප රූපයක නමුත් ඉස්සලා තිබුණ හිත උපේක්ෂක නම් මන්ත්‍රේ ජප කරන්න කියලා කියනවා ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපේක්ඛා මේ උපේක්ෂාවේ ඉඳපු හිත මනාප රූපයකට ගියා යනකොටම දැනගන්න පුළුවන් වුණා නම් ඒ ඇතිවිච්ච මනාපේ සංකතං ඕලාරිකම් පටිච්ච සම්පන්නං ඒක එතනම හටගත්ත මනාපයක් මේ රූපේ දකින්න ඉස්සලා මනාපේ තිබුණේ හිතේ තිබුණෙත් නෑ මනාපේ හිතට රූපේ දකිනකොටම ඒ හටගත්තා වූ මනාපේ එතන හටගත් දෙය සංකතං ඕලාරික හොඳට පේනවා භාවනා කරන කෙනාට මේ ඊයේ ගත්ත නිදර්ශනයේ විදිහට මේ සක්මන් කර කර ඉනකොට ඒක ඒක නීරසයි කුපේක්ෂකයි. එතකොට බලනකොට රූපෙට එක පාට මනාපයක් පහළ වෙනවා. නැත්නම් අමනාපයක් පහළ වෙන්න පුළුවන්. පහළ වෙච්ච ගම බොහොම ගොරෝසුව පේනවා. අර තිබුණේ එක අතහැරලා අලුත් අරමුණකට පැන්නා. පැන්නේ මනාපමනාප නිසා ඕලාරිකං සංකතං පටිච්ච සම්පන්න නමුත් මේ මනාපමනාපේ රූපයක් නැතුව වෙන්නේ නැහැ. රූපේ දැකීම නිසා හේතු ප්‍රත්‍යම හටලා තියෙන්නේ. හේතු ප්‍රත්‍යන්තෝ හිතෙන් මේක කරන්න බෑ. ඒක නිසා ඒකේ තියෙන සංකත බව, ඕලාරික බව, පටිච්චසමුප්පන්න බව යෝගාවචරගේ සූරකම කියලා කියනවා. උරුබූටිකම කියලා කියනවා. කුසලතාවය කියලා කියනවා. සක්මන් කර කර ඉන්නකොට ඒ සක්මනට ඒ සක්මන් කරගෙන ඉන්න මනසට මේ පයේ තියෙන හිතට එක පාට රූපයක් වදිනවා. වදිනකොටම සියල්ල අමතක කරලා හිත මේ රූපේ ගන්නවත් එක්කම මේ නොතිබිච්ච රාගයක් නැත්නම් මනාපයක් පහළ වීම ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්නං කියන එක දකින්න පුළුවන් ශක්තිය තියෙන මනුස්සයට විතරයි. මීයක් දකින බලලට මේක දකිනකොටම මට මේ මීයා කෙරෙහි රාගයක් ඇති වුණා කැමැත්තක් ඇති වුණායි කියලා ඒ දැකීමත් මතුවෙච්ච රාගයත් අතර වෙනස ඕලාරික නෑ තිරසනාට. ඒ ඒ සතාව සාජාසිත එක පැන්න කෑවා ඉච්චරයි ඌ දන්නේ. ඔය මිනිස්සයාට පුළුවන් මෙතෙක් කලා තිබු නොතිබිච්ච මනාපයක් පහළ වුණා. මෙතෙක් කලා නොතිබිච්ච අමනාපයක් පහළ වුණා. දැන් මනාපමනාප දෙක මැදට තත්වයකටපත් වුණා. ඒක හුඟක් වෙලාට වෙනවා අඩුයි. එනකොට මේක අල්ලගන්න පුළුවන් නම් ඒක සතියේ තියෙන සුවිශේෂ කෘත්‍යයක් කියනවා. ඒ ඒ අවස්ථාවට සතියපත් වීමට කියනවා සති ඉන්ද්‍රියක් වශයෙන් තිබුණු සතිය සති බලයක් බවටපත් වෙනවා කියලා. ඒක සඳහා බොහොම සියුම් කාරණාවක් බලපානවා. දැන් සක්මන් කරගෙන ඉන්නකොට හිත රූපයකට ගියා කියන නිදර්ශන අපි ගත්තේ රූපයට ගියයි කියලා හිත සැලුනොත් වික්ෂිප්ත වුනොත් මේ ඥානය ඇති කරගන්න බෑ. නිසා හිත පිට ගියත් ඒකට නොසැලෙන මනසක් තිබ්බොත් දැනගන්න පුළුවන් මගේ හිත එලිපත්te ඉන්න බලලා වගේ මේ සක්මන් කරමින් ඉන්න එකට එපා වෙලා පිටින් ආපු රූපෙට පැන්නා මේ පැනීම දැකපු රූපේ නිසා මත්විච්ච මනසකින් දකින්න බෑ එහෙම නැත්නම් දැක් පැන්නයි කියලා පශ්චාත්තාප වෙන සදාචාර සම්පන්න මනසකින් මේක දකින්නත් බෑ. මේක වෙච්ච දෙයක් මගේ චිත් මනාපයටවත් මගේ චේතනාවකට හෝ මගේ කැමැත්තෙන් වෙච්ච එකක් නෙවෙයි. මේක මට නෙවෙයි ඕනම කෙනෙකුට වෙන දෙයක්. මේක manussකම. නිසා හිත පිට ගියා යනකොටම ඒකට සැලීමකින් තොරව පශ්චාත්තාවකින් තොරව මගේ හිත මේ උදාසීන අරමුණක ඉඳලා සිත් ගන්නාසුළු රූපයකට පැන්නයි කියන එක දැකලා ප්‍රතික්‍රියා නොකර පශ්චාත්තාප නොවි තීනමානකට හිතපත් කරගන්න නැතුව මේක දකින්න පුළුවන් වෙලාවක විතරයි සතිය සති බලයේ බාටපත් වෙන්නේ. එහෙම නැත්නම් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා කියන එක තමයි කෙටි කියන්නේ. ඉතින් මේක කවුරක්වත් කැමති නැහැ භාවනාදී වුණා කියලා හිතන්නේ. ඒගොල්ලෝ හිතනවා අනිවාර්යයෙන්ම මේ ඉන්න අරමුණෙන් හිත පිට පැනීම ලකුණු කැපෙන වැඩක්. පශ්චාත්තාප විය යුක්තක්, සදාචාරාත්මක වගවීමක්. මේ වෙලාවේදී සාත බඳගෙන නඩන එක තමයි කළ යුත්තේ කියලා. මේ පරිකල්පනා තියෙන කෙනාට කවදාකවත් සති ඉන්ද්‍රිය සති බලයක් වඩටපත් වෙන්නේ නැහැ. සති බලයක් වඩටපත් වෙන්න නම් එහෙම තමයි අරමුණු දෙකක් දුන්නොත් වැඩි කෙලස් තියෙන අරමුණට පණින එක ඒ හිතේ හැටි ඒවා චිත්ත ධර්ම. එහෙම නැත්නම් චිත්ත නියාම. ඒවා ඒවා ධර්ම නියාම. මේක බලලා උඹ gadu ගන්නේ එපා. උඹ ආසාත්මක ලක්ෂණ පහල කරගන්න එපා. පශ්චාත්තාපෙන්න එපා. එහෙම නම් උඹ බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. එහෙම නම් බුද්ධ පුත්‍රයෙකුත් නෙවෙයි. බුද්ධ දොහිතුරු කෙනෙකුත් නෙවෙයි. උඹට ওই ඥාණයට සතිය ගෙනියන්න හම්බ වෙන උඹ හැමදාම මේ සාත බඳගෙන අඬ අඬ ඉඳී. ඒ වෙනුවට මේක මේ මානව මනස දිහා බලලා වගේ දෙකක් දුන්න ගමන් වැඩිම කාමයේ තියෙනකට ඇද්දා. වැඩි රාගෙ තියෙන කොට අදිනවා. ඒක ඉතින් ආය අහන්න දෙයක් නැහැ. අන්න ඒක එතෙන්දිම දැක් ගන්න පුළුවන් නම් එයාට තියෙනවා පමාවට වැටෙනවා. ඉන්න අරමුණේ හිත පිට යනවා. ඒක කම්ප වෙන්නේ නැහැ. මෙන්න මේ අකම්පිත මනසට තමයි తాදී මනස කියලා කියන්නේ. නොසැලෙන මනස කියලා කියනවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ නොසැලෙන මනසක් තියෙන බුදුහාමුදුරන්ට විතර නැත්තම් ඒක මේ මාර්ග ඥානදි විතරයි එන්නේ. එහෙම නැත්නම් මේව අපිට ගැලපෙන්නේ අපි මේ අමුදරුවන් රකින්න, ගෙවල් දොරවල් රකින්න පව් කරන මිනිස්සු අපිට කොහෙද එහෙම ගතිය කියලා එහෙම සාජාසෙම ජාතකයෙන්ම උප්පත්තියම හම්බෙච්ච මේ නොසැලෙන්න පුළුවන් ගතිය මේ తాදී ගතිය මේ සැලෙන්නේ නැති ගතිය කවදාකවත් අපි ක්‍රියාත්මක කරන්නේ මොකද අපේ සදාචාරවාද සදාචාරවාද එහෙම නැත්නම් ගතානුගතික තමන්න තමන් දෙස් දී ගන්න ශාප කරගන්න ගතිය ආගම කියලා අපි හිතන්නේ මේ ආගමික අබින් මේ ගංජා එහෙම නැත්නම් මේ කියන මද්ද්‍රව්‍ය තියෙන තාක්කල් මනුෂ්‍යකට සත්‍ය අවබෝධ කරගන්න බැරි නිසා කාල් මාක්ස් තුමා කිව්වා ආගම කියලා කියන්නේ මද්ද්‍රව්‍යයක් මත් වෙලා ඉන්නේ ඔක්කොමලා ඒකෙදි ඒගොල්ලෝ අමුතු සදාචාරාත්මක හිතාගෙන ජීවත් වෙනවා මේ සිද්ධ වෙච්ච සිද්ධිය දිහා නොසැලෙන මනසකින් විවෘත මනසකින් සදාචාරයෙන් තොර වෙච්ච මනසකින් බලන්නවත් කැමති නැහැ කියලා ඉතින් බුදුරජාණන්සේපත් වෙන්නේ කොච්චර අපහසුතාවයකටද කියලා බලන්න අපේ සදාචාරය නිසා. අපි මේ හදාගත්ත ආගම නිසා අර භාරමුණක භාවනා කර කර ඉඳදී අරමුණ හොඳට දැපෙන දමාගෙන කීකරු කරගෙන ආම්බාම් කරගෙන යද්දී මට තියෙන අරමුණකින් මොකක් හරි මේ හිත පැහැර ගන්නවා. ඒක කවුරුත් කරන දෙයක් නෙමෙයි සංසාරේ හැටි. අන්නේ පැහැර ගත්තට පස්සේ ඒක දකින්න පුළුවන් නම් මිටි තනින් වතුර බැසයේ වැඩි කෙලස් තියෙන තැනට හිත පයින්නවා. මේකට හිත නරක කරගන්න එපා. මේක පරිේශන මට්ටමකින් බලන්න, නොසලිච්ච මනසකින් බලන්න, කම්පන වෙච්ච මනසකින් බලන්න කොච්චරක්නම් අදිෂ්ඨාන ශක්තියක් අවශ්‍යද? කොච්චරක්නම් මේක කර කර අද්දකීම් වලින් අත්තරදිලා කලබල වෙන්නේ නැතුව වෙච්ච දේ මොකද්ද කියලා බලන්න. කියලා මේ uppajjati මනාපං uppajjati අමනාපං කියන එක ඕලාරිකව දකින්න පුළුවන් නම් නොතිබිච්ච මනාපයක් දැන් ආවා. නොතිබිච්ච අමනාපයක් ආවා. ඊට ඉස්සෙල්ලා හිත තිබුණේ බොහොම ආරක්ෂාකාරී තැනක. ඒ නිසා මේ ඇතිවිච්ච මනාපය ඇතිවිච්ච අමනාපය ඕලාරික බොහෝ ගුරුසු රළු පරිලෝ දකින්න පුළුවන් නම් ඒක හේතුවක් ඇතුමයි ආවේ මේ මේ හිතිමාව ගත්ත රූපයක නෙවෙයි ඇත්ත රූපෙකින් තමයි ආවේ. ඒක හේතුඵල ධර්මකින් ඇවිල්ලා තියෙනවා. ඒක හිතත් වෙනවා කියලා නොසලී ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් එයාට අවස්ථාවක් හම්බ වෙනවා. දැන් ඉන්නේ අනතුරුදායක තැනක අනතුරු නැත්නම් තියෙනවා. මට මෙතෙල්ල මෙතෙන්ද යන්න පුළුවන් කියලා කොරස්කටේ හරි අත දාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ පශ්චාත්තාප නොවි මේ தත්ත්වය දැක්කොත් විතරයි. ඒක නිසා මේකට කියනවා දිත්තේ දිත්ත මත්තං කියලා. දැක්ක දැක්ක ප්‍රමණින් නතර වෙන්න පශ්චාත්තාප වීම අනිවාර්ය නෑ. පශ්චාත්තාප වීම සදාචාරාත්මක ගතියකුත් නෑ. ඒකේ තියෙන අමනකම විතරයි. ඒකේ තියෙන්නේ මෝහය විතරයි. ඒකේ තියෙන්නේ මේ තමන තමන් දෙස්ති ගන්න විතියයි. ඒ නිසා මම භාවනා කරන රූපයක් දැක්කා. ඕගන පශ්චාත්තාප වෙන්න යන්නත් එපා, ආඩම්බර වෙන්න යන්නත් එපා. මේ රූපයක් එහෙම නැත්නම් ඒක චක්කු විඥානේ, චිබුනේ කාය විඥානේ මේ දෙක දැක්කනම් පේනවා. මේක නූපන්න අකුසල් රාශියක් උපදවන පෙතක් වෙනවා. හිතපතන නූපන්න අකුසල් නූපදින්නේ. ඒ නිසා ඔබ එතන ඉඳලා මෙතෙන්ට ආයෙ හිත ගන්න කිසිම බාධාවක් නැහැ. Tamanට Taman දෙස් දෙන ගතිය, Tamanට Taman හීනමානය ගති කරන ගතිය, එවන තම මේ දැකපු රූපේ දිගේ කතන්දර ගොතනවා. ඒක දිගේ ප්‍රපංච කරන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට අන්දබන්ද මොකුත් නැහැ. ඇවිදින බවක් දන්නෙත් නැහැ. හිටපු තැන දන්නෙත් නැහැ. අපෝ යන්න පුළුවන්. ඒක මගේ වගකීම. යා යුතුයි කියන මොකක්වත් දන්නේ අර රූපය ඇති කරපමණසාර දොස් කී කියා. ඒ මනසත් එක්ක වෛර බැඳගෙන පටලැවිලක් දිගට යනවා පඹගාරේ පැටලිච්ච හිවලෙක් වගේ. ඒ ගතිය පෙන්නන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඒතං තන්තං ඒතං පනිතං යදිදං උපේක්ඛා මේ පැත්තේ මේ කෙලේශයක් ඇවිල්ලා හිත ඇද බැඳගෙන ඇද බැඳ ගන්න හොඳටම දඟලනවා. ඒකෙදී යාට කල්පනා කරන්න පුළුවන් හිත සලාගත්තේ නැත්නම් ආයේ විනෝට හොඳයි තිබිච්ච තැන. හැබැයි තිබිච්ච තැන එකක් හරි. තිබිච්ච තැන කම්මැලි. තිබිච්ච තැන නීරසයි. තිබිච්ච තැනෙන් අතෙන්ද යනවා දන්නෙත් නැහැ. නමුත් තිබිච්ච තැන මේ කෙනා කෙරෙහි තාමත් අනුකම්පාවෙන් අතන පරස්පරත්වය. තමන්ගේ මූල කර්මස්ථානේ තාමත් පොරොත්තු වෙනවා. ඒ නිසා නැවතත් ඒ මූල කර්මස්ථාන හිත ගන්න පුළුවන් නම් අපිට කියනවා දිත්තේ දිත්තමතම් භවිෂේ දුටු දේ දුටු මතින් නතරකරනද දැක්කට මොකද පොට්ටෙක් වගේ ඉන්නේ කියලා. ඇසත්තේ නමුත් අන්ධෙක් වගේ ඉන්න. ඒකෝ ඇවිල්ලා එහෙන් මෙහෙන් ඇවිල්ලා අපේ ගමන බාධා කරමින් නානා රුදු වේසම වාගෙන මග අවුරනවා. Taman දැනගන්න ඕනේ ඒක දැක්කට ඒක දිගේ කල්පනා කරලා පශ්චාත්තාප වෙන්න ගියාම කොරස් කටේවත් අත දා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කියන එක අහලා හෝ එවන චන් සරුවචනanse කියපු එක අහලා හෝ අර තිබිච්ච විවේක ස්ථානට හිත ගන්න පුළුවන්කම අපි උප්පත්තියම ලැබිච්ච මානවයිච වාස්කම. ඒක නැති වෙන්නේ මේ හිත පිට ගියා කියලා ඉසాత බඳගෙන අඬන්න ගියොත් විතරයි. ඒ නිසා ඉසాత බඳගෙන අඬනවා වෙනුවට මේ විවේක හිත මෙන්න කෙලසුණා කෙලසිච්ච එක ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි සංඛතයි නැවතත් හිතපු තැනට ගන්න පුළුවන්කම තියෙනවා නම් එතකොට පේනවා මේ පැත්තට ගියොත් අපාය කෙලෙස් මේ පැත්තට ගියොත් නිවන දෙකයි තියෙන්නේ ඕන එකක් තෝරගන්න 50 50 අවස්ථාව තියෙන්නේ ඉතින් සම්ප්‍රදාන කුලේ කර හැම වෙලාවෙම අර දකපු රූපයත් එක්ක ගැටි ගැටි ඒකත් එක්ක නඩු කිය කියා ඒකට චෝදනා කර කර ඒක දිගේ ගෙනියන එක තමයි කරන්නේ ඉතින් අහල පහල ඉන්න අයත් කියනවා ඌ අනේ කොච්චර දෝ නිවන් දකින්න පුළුවන් මේ නරක රූප පේන්නේ නැත්තම් මේ මధుරෝ නැත්තම් කවුරු කහින් නැත්තම් වහින් නැත්තම් නිවන් දකින්න තිබ්බා අපරාධ මේ බයනක භාවනා කරනකොට කැස්සනේ ඒ කැස්ස නිසා ඉතින් නිවන් දකින්න බෑ මේ භාවනා කරනකොට මధుරෝ කෑම නිසා නිවන් දකින්න බෑ ඒ නිසා ඉති කට්ටිය හරියට මේ කැස්ස නැස්ස නතර කරලා නැස්ස නතර කරලා ඔක්කොම නතර කරලා මේ මැද කරඩුව තිබ්බා වගේ ඉඳගෙන හිතනවා නිවනක් හම්බ වෙයි කියලා යන්න යන භාවනා මධ්‍යස්ථානයේ අඩුපාඩුකම් තියෙනවා. දකින දකින ගුරුවරයෙක් අඩුපාඩුකම් තියෙනවා. කියලා දෙන කියලා දෙන කමට අහන්නේ අඩුපාඩුකම් තියෙනවා. මේ Tamange පිටේ වනේ තියෙන නිසායි මේ පඳුරට බය කියලා තේරෙන්නේ නැහැ. හිතන මේ වටපිට ටික හරි ගියා නම් අයියෝ නිවන් දකින එක බෙන්ස් කාර් එක ගිහිලා කරන්න තිබුණා. හයිවේ එකේ ගිහිලා කරන්න තිබුණායි කියන එක තමයි බුදුරජාණන්සේ රජගෙදරේ ඉඳලා කැලේට රිංගලා රජපැටියෙක් වෙලා හිඟනකමටපත් වෙලා මේක කරලා පෙන්නේ. ඊට පස්සේ අපිට කියන්නේ මට කවුරක්වත් එහෙම උදව් උපකාර කරන්න කවුරක්වත් හිටියේ නැහැ. සිව්පස්ස දායකෙක් හිටියෙත් නැහැ. භාවනා මධ්‍යස්ථාන තිබුණෙත් නැහැ. ගුරුවරයෙකුත් නැහැ. ක්‍රමයක් තිබුණෙත් නැහැ. නමුත් වෙලාවක මට තේරුණා මේ කරදරයක් ආපු වෙලාවක හිත කෙලසිච්ච වෙලාවක ඒ කෙලෙසේ සමාදන් වෙනවා වෙනුවට අපි මෙතෙක් වඩන ලද අර උපේක්ෂා සම්පත්‍ය ඇති මූල කර්මස්ථානයක් තියෙන එකට කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ඒක ශෝක කරන්න ඕනේ නැහැ එතෙන් ගියොත්. ඒකේ රජස් නැහැ. ඛේමේ කියලා කියන්නේ කාන්තාර යන මිනිසෙකුට ඛේම භූමියක්. ඒක තමයි අපි වඩලා තියෙන්නේ. අපි ඉන්න ඉරියව්ව. ඉරියව්වේ වඩලාද හිත තියෙනවා. ඒත් හිත යනවා. ගියාට පස්සේ තමයි අපි ළඟ යෝනිසෝමනසිකාරය තියෙනවා. අපිට මේ පිට යන අරමුණේ නූපන්න කුසල් රාශියක් උපදින්න පුළුවන් බව තේරෙනවා. හිටපු අරමුණේ එහෙම නෑ ඒක නීරස වුණත් ඒකාකාරී වුණත් ඒක ക്ഷേමයක් කියලා නැවත එන්න පුළුවන්කම තියනවා නම් අපි කියනවා ඒ වඩන ලද අරමුණ නිර්මලයි කියලා. ඒ හිත නිර්මල නික්ලේශී කියලා. ඉතින් නිර්මල නික්ලේශීකේ ස්වභාවය තමයි නීරසකම. ඒකේ ස්වභාවය තමයි ඒකාකාරීකම. ඒකේ ස්වභාවය තමයි සිත් බඳින්න නැති කතිය. ඒකේ ස්වභාවය තමයි ඒකට සැක උපදවනවා. ඒ වෙනුවට කෙලස් තියෙන එකට වහ පිහියක් නැතුව කඩාගෙන යන ගතිය තියෙනවා. ඉතින් ආ භාවනා කරගෙන යම් වෙලාවක එකම අරමුණේ හිත පවත්වන්න පටන් අරගත්තොත් වැඩි කල් යන්නේ නැහැ යෝගාවචරයට නීරසකම පහළ වෙනවා. කම්මැලිකම පහළ වෙනවා. ඒකාකාරීකම පහළ වෙනවා. එක්ක නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හිතනවා මට මේ අරමුණ හරියන්නේ නැහැ කියලා. නමුත් මේ වෙන්නේ කෙලෙස් අඩුවීමක්. මේ වෙන්නේ ප්‍රතිපදාව ඉදිරියට යෑමක් කියලා මෙයාට හේතු ගන්නන්ට කමඨාන සුද්ධු වෙන්නේ නැත්නම් ඉතින් හැමදාම අලුත් අරමුණ වලට පැන පැන අලුතෙන් ලින්ක් හරන ලින්ක් හරන අලුතෙන් හරන පටන් ගන්න මිනිස්සෙක් අය කවදාකවත් එක ලින්ක් ටික උල්පතට බහින්න හම්බ වෙන්නේ අලුතෙන් අලුතෙන් ලින්ක් හර හර ඇවිදිනවා. ඒක නිසා එහෙම ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි තේරුම් ගන්න ඕනේ නම් කාට හරි. මේ සලායතන වල ඔක්කොම වැඩ කරද්දි මේක අල්ලන්න බෑ. එකකට අඩු කරන්න අඩු කරලා බලාගෙන ඉන්නකොට පිටින් කරදර එන එක බුදුහාමුදුරන්ටත් ඕක වෙනවා රහතන් වහන්සේලාටත් වෙනවා කාටත් වෙනවා ඒ මේ එන දේෙන් පිටින් මතුවෙන දේෙන් කතන්දර ගොතන්න යන්න එපා හිත කෙලස ගන්න එපා ඒකෙන් කෙලසුණාට නැවත තමන්ගේ මූල කර්මස්ථානට යන්න දොර නිතරම ඇරලා තියෙනවා ඒක අපිට මානව අයිතිවාසිකමක් අපිට තියෙන අපිට පටාචාරාවට වගේ මොන දුකක් ආවත් Taman ඉන්නේ ඉරියවට හිත ගන්න කිසි බාධාවක් නැහැ මේක ਸਰවඥාන්සේ කියන මේ සතිය තරම් කිසිම කෙලෙසයක් බලවත් නැහැ කියලා. අපි කෙලෙස් වලින් එහෙම අන්දබන්ද කරන්න ගියාට අපි සත සරණ යන්නේ සතිය නම් පිහිට ඉල්ලන්නේ සතිය නම් නැවත සතිය පිහිටවන්න උත්සාහ කරන බෑනේ. මොනම කෙලෙසයකටත් නැතර කරන්න බෑ. ඒ නිසා ਸਰවඥාන් සඳහන් කරන එහෙම වඩලනද සතියට ඕනනම් හිමාල පර්වතයේ දෙකට බලන්න පුළුවන්. ඔය තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා තියෙනවා. විමාන්ත සූත්‍රය කියනවා මේ විදිහට සෙල්ලම් කරලා ඕන කෙලෙසකට එන්න කියන්නේ මට පුළුවන් සත්‍යමත් වෙන්න සත්‍යමත් වීම නිවන වර්තමාන මොහොතේ නිවන නිසා ඕන කෙලෙසක ඉඳලා වර්තමානට හිතගත්ත ගමන් යාට තේරෙන්න පටන් ගන්නවා කොච්චරක් බලවත් ජපමන්ත්‍රයක්ද මේ සතිය කියන්නේ ඒක තේරෙන්නේ නැති වෙන්න හේතුව මේ අලුතෙන් පිටගිය හිත අලුතෙන් අරමුණට ගත්තට පස්සේ ඒකේ චිත්තක්ෂර 3-4ක් එක දිගට යන්න ඕනේ ආරක්ෂාව වැටෙන්න. ඒ නිසා නැවත සතියට අරගන්න අරගෙන ඉවල බලන්න ඒක ටිකක් වෙලා පවතින. ඊට පස්සේ ආයෙ පිටපයින්. පිටපයින් ඉස්සලා රූපෙට දැන් සද්දයකට වෙන්න පුළුවන්. මොයේ මොනේකට පැන්නත් නැවත අරමුණට ගැනීමේ හැකියාව තියෙන තාක්කල් යෝගාචර තියෙනවා මේ සලායතනයෙන් එක එකන එක එකන මාළුන්ට පොරි දැම්ම වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මොනවා කරත් Taman දැනගන්න පුළුවන් නම් ඒක එක්කිනෙකටවත් එකම ආයතනයකටවත් කොච්චර මනනන්දනීය රූපයක් වුණත් කර්ණ රසායන සංගීතයක් වුණත් සුවඳක් වුණත් රසමසවුලක් වුණත් කයර දැවෙන පහසක් වුණත් ඒ වගේ උච්ච අවස්ථා තැන හැම උච්ච අවස්ථාවකම වුණත් නැවත ඉන්න ඉරියවට හිත ගන්න පුළුවන් ගතිය තමයි manussත්වය කියලා කියන්නේ. වෙන කිසිම සතෙකුට ඒක නෑ. ඉතින් අපි ඒ ඒ අරමුණු වලට මත් වෙලා ඉන්නවනම් එතන මනුස්සකම නැහැ කියලා හිතා ගන්න. රූපෙටමත් වෙනවා, සද්දෙටමත් වෙනවා, ගන්ධට රසට පහසටමත් වෙනවා. මත් වෙච්ච ගමන් අපිට නැවත අරමුණට ගන්න පුළුවන් ගතිය දන්නේ නැත්නම් ඉතින් එයා අසරණයි කියනවා අනාතයි කියලා කියනවා. මේක කොතනකදී හරි අත්දකපු කෙනාට තේරෙන්න පටන් ගන්නවා. මේ භාවනාව කියලා කියන්නේ මේකයි. හිත පිටින් එක ස්වභාවයි. එතන කවුරුවක්වත් නෑ අත උසලා කියන්න පුළුවන් හිත පිට යන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. ඒක භාවනා කරන කට්ටිය අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ. ජීනකදී කාටවත් බයලජ්ජාව නැහැ. ඒ වගේම තමයි භාවනා මනසට ගිය ගමන් ඔය මොනම චාරයක්වත් නැහැ හිතේ. කොච්චර පිටපැන්නත් නැවත ගිනල්ලා තියන්න ඕන තැන මේකයි කියලා දන්නවනම් ඒක තමයි අපිට බුදුන් වෙන්නේ එතනට. ඒක තමයි අපිට ධර්ම වෙන්නේ එතෙන්ට. ඒක තමයි සංඝයා වෙන්නේ ඒකට. ඒක තමයි සීල වෙන්නේ. එතකොට නැවත ගෙනලා තිබ්බ ගමන් හරියට gedara වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. අච්චර කෙලෙස් තැනක ඉඳලා කෙලෙස් නැති නැත්තම් මේ උපේක්ෂා සහගත තැනට ආවට පස්සේ එතන තියෙන తాදී ගතිය නොසලෙන මනස අපි කවදාවත් අගේ කරන්නේ අපි බලන්නේ නිතරම විචිත්‍ර දර්ශන විචිත්‍ර සද්ද ගන්ධ රස පහසට දුවන ලෝකයක් තියෙනවා. ඒ නිසා අපි දරුවන්ටත් අත්තම්මල මුත්තම්මලටත් අම්මල තාත්තටත් පුළුවන් තරම් විසිතුරු දේවල් දෙන්න උත්සාහ කරන නිසා ඒ කෙනෙකුටවත් ගොඩෙන්න හම්බ වෙන්නේ මේ අපි අපි මේ අනුන්ට කරන්න හදන උපස්ථානයේ සරුවචන්සේ මොනවක්වත් දෙන්නේ නැහැ. සරුවචන්සේ කියලා දෙනවා ඒව දිගේ යන්න යන්න සිද්ධ වෙන්නේ මොකද්ද? Taman අනාථ අසරණ බව ඇති වෙනවා. ඒ නිසා පුළුවන් නම් බලන්න විවිධ අරමුණු વિશે රස විඳින වෙනුවට ඒ කර්මුණක් දිගේ දිග පවත් හිත පවත් ගන්න උත්සාහ කරන්න. එතකොට අපි මෙතෙක්කල් සංසාරේ මොනවද කරේ? මෙතෙක්කල් අපි යම් වෙලාවක හරි ගියා කිව්වනම් එහෙනම් වැරදිලා. යම් වෙලාවක වැරදුණයි කිව්වනම් හරි ගිහිල්ලා. ඒක ਸਰවඥාන්සේ කෙලින්ම ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් කරනවා. පුත්තක්ඥයා කියනවනම් මේක තියෙනවා මේක සෙවිය යුතු මේක වටිනවයි කියලා ආර්යනාංශ කියන එහෙම දෙයක් ඇත්තෙත් නැහැ හොයන්නත් එපා බලපයි කියලා. ආර්යනාන්ති යමක් තියෙනවා කියනවා පුතත්ජන පිළිගන්නේත් නැහැ. ඒ තරමටම ඔය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉඳලා විපස්සනා සම්මාදිට්ඨියට යනකොට යෝගාවචරයාගේ මේ ඇතිවෙන නවමුතාවේ එවන තමයි ඉදිරි බැල්ම කොච්චර වෙනසක් ඇති කරනවද කියනවනම් යෝගාවචරය අන්තිමටම තේරුම් ගන්නවා මේ කය වචන දෙක හික්මව ගත්තට මේ හිතේ මනාපමනාප දෙක තමයි ගැඹුරුම හික්මීම. ඒ නිසා මනාපමනාප පහළ වෙනකොටම දැනගත්තොත් ඒකට මත් වෙන්න තියෙන ඉඩාඩු. ඒ වෙනුවට පුළුවන් තරම් රසවින්දනයට ගියොත් එහෙම කොට ගණ්ඩ හම්බ වෙන්නේ ඒක නිසා මතුවෙන මනාපේ මතුවෙන අමනාපේ එතන එතන දැනගන්න පුළුවන් ගතිය එනවනම් ඒ යෝගාවචරයට තේරෙයි මේක තමයි බුදුරජාණන් වහන්සේ අත්තිකිලමතාන යෝගේ සහ කාමසුකල්ලිකාන යෝගේ වතෙන් පළවෙනිම ධර්ම දේශනාව මතක් කරේ උභෝන්ති අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන පටිසම්බුද්ධ අபிසම්බුද්ධා මේ මනාපයට යන්නත් එපා අමනාපයට යන්නත් එපා ඒ දෙකම අපි චපල කරනවා අපි අපි වංචනික தත්ත්වයටපත් කරනවා හිතන්න සරල රේඛාවක් සරල රේඛාවක අන්තේ අනන්තේ තමයි ඒක යනවා අනන්තේ දක්වා සරල රේඛා ඡාපයක් බාටපත් වෙච්ච ගමන් ඒ ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් මතුවෙන. ඊට පස්සේ ඡාපේ ලක්ෂ වටේ කරකැවෙන. ඒ නිසා මොනම වස්තුවකට හෝ නතු වුනොත් මොනම වස්තුවකට හෝ මනාපමනාව පහළ වුනොත් ඒ වස්තුවත් එක්ක ඇතිවෙන බැඳීම නිසා අපේ සරල ගතිය නැති වෙනවා. අපි චපල වෙනවා. ඒ චපල එක වටේ කරකලා ආපහු එතෙන්ට වෙනවා. ආපහු කරකැවිලා එතෙන්ට. සරල රේඛාව අනන්තය දක්වා යන්නේ සරල රේඛාවේ ලක්ෂයේ තියෙනෙත් අනන්තේ. ඒ නිසා භාවනා ගමනේදී හිතේ මතුවෙන මේ චපල ගති ඒක බුදුජානස පෙන්න චන්ද්‍රවංකේ වාගේ ඔය අමාවක දවසත් නෑ ජීවක තීවක ජලවක විශේණියට එනකොට චන්ද්‍රවංකේ පේන නියපොතු හඳ කියලා අපි කියන ඒක වක්‍රයි. ඒ වගේ තමයි අපේ හිත මොන හරි දකපු ගමන් ඒ පැත්තට නතු වෙනවා. ඒ පැත්තට මනාපමනා පහළ වෙච්ච ගමන් ඒ චක්‍රයට සාපේක්ෂ ලක්ෂයක් වෙනවා. ඒ ලක්ෂ වටේ කරකැවෙන්න පටන් ගන්නවා. ආපහු මේක ඍජු කරගන්න එක තමයි අපි ඒතන් සන්තන් ඒතන් පණීතන් යද්දන් උපේකා කියලා ආපහු කරගත්තම ආයෙත් මගේ හිත යන්නේ අනන්තයට කියලා. එහෙම නැත්නම් මගේ ලක්ෂ්‍ය අනන්තය දක්වා දුරු ඈත් වෙනවා කියන එක භාවනා කරන කෙනාට ඕලාරිකව දැනගන්න පුළුවන්. එතකොට පේනවා යම් ආකාරයකට බුදුරජාන් වහන්සේ මේ අරමුණ විසේ ක්‍රියාත්මක කරේ ඒ විදිහටම මට ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය කියලා දීලා තියෙනවා. මගේ තර්ක හිත චපල හිත කවදාකවත් ඉඩ දෙන්නේ ඒක නිසා හැරෙනකොටම මේ මනාපේ මේ අමනාපේ කියලා මේ දෙක අල්ලගන්න පුළුවන් නම් යාට තේරෙන්න පටන් අරගෙන මේ දෙක තමයි නාස්රණු වෙලා තියෙන්නේ අපිට. ඕනම කෙනෙක් අපිව මත් කරන්නේ ඕනම දෙයක් අපිව මත් කරන්නේ මේ මනාපමනාප දෙක නිසා. ඒ නිසා මේ මනාපමන දාතක නරක දෙකක් නෙවෙයි. නමුත් මේ මනාපමනාප දෙක විසෙයි මත් වෙන්න එපා. ඒ වෙනුවට යම් වෙලාවක මනාපයකට අදින වෙලාවක් යම් වෙලාවකට අමනාපයකට අදින වෙලාවක එල්ලෙන්න වැලක් අල්ලන්න හැරමිටියක් වගේ Tamanට මධ්‍යස්ථ අරමුණක් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් සැප දුක් නොදෙන අරමුණක් උදාසීන අරමුණක් තියෙන්න ඕනේ ඒක තමයි අපි ඒ වෙලාවට සරණ පිහිට කරගන්නේ. ඒ සරණ පිහිට කරගන්න එක තමයි කායනපසනාව කියලා කියන්නේ. දුවට වඩලද කායනපසනාව හිත නැවත නැවත පිහිටනවා නම් එයාගේ හිත රූප වලට නාදිනව නෙවෙයි. සද්ද වලට දුඳුනව නෙවෙයි. ගන්ධ රස පහස නොදෝනවා නෙවෙයි. නමුත් එයා දන්නවා ඕන වෙලාවක මට ඒ සලායතන වගේ එළියට දුවන දික් වෙන අඬු අකුල ගන්න පුළුවන් ඉබ්බෙක් වාගේ. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා ඉබ්බට තියෙනවා ඔළුවයි වලිගේ කකුල් හතරයි හයක්. ඉතින් ඌ එළියට ආවට පස්සේ හිවලෙක් ඇවිල්ලා ඌව කණ්ඩ බලාගෙන ඉන්නවනම් ඉබ්බ කරන්නේ අඬු ටික ඇතුළට ගන්නවා. ඇතුළට ගත්ත පස්සේ හිවලට හොස්ස කරන්න බෑ. ඊට පස්සේ හිවලා අර මේ ඒ විදිහට ඉන්ද්‍රයන් සංවර කරගත්ත ගමන් ඉබ්බ අරස්සා වෙනවා වගේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝ විතක්කේ කියලා බුදුන් සඳහන් කර දෙනවා. ඉබ්බෙක් යම්සේ තමන්ගේම කබලෙයි කට්ටෙහි ආයතන හයම ඇතුළට කරගෙන ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේ භික්ෂුව විසින් මනෝවිතක්ක පහල කරන්න එපා. දකින්න රූප පිළිබඳව විග්‍රහ කරන්න. මනෝවිතක්ක පහල කරන්න එපා. දකින්න සද්ද ගැන අනුන්ට කිය කියා රස විඳින්න යන්න. මනෝවිතක්ක පහල කරන්න යන්න එපා. ගන්ධ රස පහස ගැන කතා කරන්න. මේ හැම වෙලාවකම මේ මේ හැම ක්‍රියාවකටම අපි පෙළඹෙන්නේ එක්ක මනාප නිසා එක්ක අමනාප නිසා. මතුවෙච්ච මනාපේසා මතුවෙච්ච අමනාපය මාළුවකට දාපු ඇමක් වගේ තමයි තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයේ පෞරුෂත්වයේ වෙනස් වෙන්න පටන් ගන්නෙ කවදා හෝයා ඇති වෙනකොටම දැනගන්නවා මම මේකට මනාප මේකට අමනාප පුද්ගලයෙක් කියලා. ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. යා දන්නවනම් මේ මනාපමනාප දෙක අඳුරන්න ඕනේ. මේ මම දන්නවා මම යකඩෝල්ට ආසයි කියලා. මට ඒක ලොකු ශක්තියක්. එන්දන මොනවද වෙන යකඩ භාණ්ඩයක් තිබුණොත් ඒක මට ගන්න ඕනේ. පොත් දැක්කොත් මනාපයි. ඉතින් ඒ නිසා මම දන්නවා මට ඕනම කෙනෙක් මාව අල්ලන්න ඕන ඔය හැම දැම්මොත් කෑවා. මට කිසි ලැජ්ජාවක් නැහැ. මම දන්නවනේ මගේ මගේ මොඩකම තියෙන මෙතනයි කියලා. ඉතින් ඒ නිසා මේක දැකගන්න අනික ඔක්කොම අතහැරලා මේක එන හැම වෙලාවෙම බලන්න ඕන මම මේකට ඇදිලා යන හැටි. ඒක දන්න නිසා මට කියත හැකි මේ දෙකට මගේ දුර්ලකම් තියෙනවා කියලා. මේක දැන ගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා ඇහුවොත් මෙතන ඉන්න ඔක්කොමලා කියාවේ නරක දෙයක් කියලා. මට කිසිසේත්ම නරක හිතෙන්නේ නැහැ. මම දන්නවා මගේ දුර්වලකම් මෙතන තියෙන කියලා. මේක දැනගන්න කොච්චර පරිේශන කරන්න ඕන. ඒ අටුවචාරින් වහන්සේ සඳහන් කරනවා හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් පිරිවෙනක පාරයිනේ ඒ පාරේ යනවා මිනිස්සෙක් පාත්‍ර විකුණනවා. ඉතින් එතකොට ඒ හාමුදුරුවෝ ගාව අවශ්‍යතාවයක් තියෙන පාත්‍රයක් ගන්න. දෙන්න මුදලක් හෝ වස්තුවකුත් තියෙනවා. ඊට පස්සේ කියනවා පාසක මත්තයා පොඩ්ඩක් එන මට පාත්‍රයක් ගන්න ඕන කියලා. ඊට පස්සේ මංස කියන ගන්න සාංශ හොඳ සුදුසු එකක් තෝරගන්න. ඉතින් යාමතුරු හොඳට තට්ටු කරලා බලලා හොඳ වාණි පාත්‍රයක් තෝරගන්නවා. තෝරගත්ත පස්සේ ගාන කතා කරනවා. අපි හිතමු ඒකක 100යි කියලා, ඩොලර් 100යි නැත්නම් රුපියල් 100යි කියලා. ආ ඉතින් මේ මනුස්සයා කියන මේකයි ගාන සංසේ නම් අරගන්න කියලා. ඉතින් ඒ සංසේ ඒ සංසේ සල්ලි දෙන්න ඉස්සෙල්ලා හැම පැත්තෙම තට්ටු කර කර බල බලා ඉන්නකොට එක පෑස්සමක හිලක් අහුවෙනවා. ඒව සාමාන්‍ය තලතෙල් ගෑවට පස්සේ පෑසුම් අල්ලන්න අමාරුයි. ඉතින් මේක හොඳට අහසට තියලා බල බල තට්ටු කරනට හිලක් හම්බෙච්චාම කියනවා පසුමන්ත මේක තමයි ඕන පාත්‍රේ. හැබැයි බලන්නකෝ මේක මේ හිලක් වෙන්කේ තියෙනවා. මේ ඉන්න මෙතන හිල තියෙනවා. ආ එතකොට මේ මනුස්සයා කියනවා ඕක නම් ප්‍රශ්නයක් නෑ ස්වාමීන් වහන්සේ. ඔගේ හොදි යන්නෙත් නෑ. ඔගේ බත්තුළු යන්නෙත් නෑ. ඔය පත් තලතෙල් ගාලා පුච්චලා තියෙන්නේ කමක් නෑ. ආයෙන 80ක් දෙන්නෝ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ හොඳට බල බල ඉනකොට දෙවෙනි හිලත් හම්බ වෙනවා. ඊට පස්සේ කතා කරනවා මේ පාත්‍රයේ හැඩේ හොඳයි. 80ට නම් පාඩු නෑ. හැබැයි දෙවෙනි හිලක් හම්බුණා. ආයෙන 60ක් දෙන්නකෝ. ඊට පස්සේ කතා කරනකොට තුන්වෙනි බල බල ඉනවා. තුන්වෙනි හිලකුත් හම්බෙයි. ඊට පස්සේ කියනවා මේක 60ට නම් ප්‍රශ්නයක් නෑ. නමුත් බලන්න හිල් දෙක දැන් හිල් තුනක් නේ. ආයෙමස කියන 50ක් දෙන්නකෝ. දැන් ඉතින් කතාව නැතකලා අටුවචාන් වහන්සේ අහනවා මේ හිල් දැකීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? සල්ලි ගෙවුවට පස්සේ නම් නරකයි. සල්ලි ගෙවන්න ඉස්සෙල්ලා නම් මේ අඩුපාඩු දැකීම හොඳයි. ඒ නිසා මේ උපදිනකොටම මනාපේ අමනාපය ඒක ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි කියලා දකින්න එක. ඒ දැකපු රූප අරමුණ එතන හටගත් එක. කලින් තිබුණේ කන්නේ නෙවෙයි. එතනම හටගත් එක බොහොම ගොරෝසුවට පේනවා. අරමුණ Taman හිටපු අරමුණ පයේ වම දකුණ නිකන් පතෝල හොද්දක් වගේ. අර දැකපු අරමුණ කුකුල් මස් මාළුවක් වාගේ. ඉතින් ඒකට ඇදලා යනවා කිව්වම අහන්න දෙයක් නැහැ. ඒකේ ඕලාරික බව, ඒ සංකත බව, පටිච්චසමුප්පන්න බව එතනදී දැක්කනම් එයා දන්නවා දැන් මේකෙන් උපන්න කුසල රාශියක් උපදින්න ඉඩ තියෙනවා. අර තිබිච්ච අරමුණ නීරස වුණත්, කම්මැලි වුණත්, ඒකාකාරී වුණත් අරසාවක් තියෙනවා. මෙන්න මේක දැක ගැනීම මේක දැක ගැනීමකින් තොරව ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. මේ වගේ ගැඹුරක් Tamange මේ සලායතන වල තියෙන බව දන්නේ නැතුව අපි මේ සුදු ඇඳගෙන බාපණයක් දාගෙන සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ හිටියට සර්පයා දකිනකොටම වැඩේ අවු වෙනවා. ඒ නිසා මේ බකතපස් කියලා જાතිකුත් තියෙනවා. ඒ කියන්නේ කොකා ඉන්නේ මාළුවා එනකන් තපස් කරගෙන වගේ තනි කකුලේ. ඒකට බකතපස් කියලා කියන්නේ. කාලුවා දැකම මං ගැහුවා. ඒ වගේ භාවනා කරන මිනිහයි ගිලෙනකොට තමයි පේන්නේ කන කොකාද සුදු කොකාද කියලා. එයාට කාමාරමුණක් දැකපු ගමන් ඒ මනුස්සයා කාමාරමුණට බනිනවනම් එහෙම නැත්නම් ඒක පෙන්නපු කෙනාට බනිනවනම් එයා ඉතින් කැකිලි රජුරුවන්ගේ પરම්පරාවක්. එයා දන්නවනම් මගේ හිත මෙහෙම සාන්ත දාන්තව තිබුණට මනාපමනාප දෙයක් ආපු ගමන් ඒකට බැඳෙන බව දැක්කනම් යාට බුදුන් සිහිපත් වෙනවා නම් ධර්මයේ සිහිපත් වෙනවා නම් සංඝයා සිහිපත් වෙලා අනේ මං කවදද මේ ඇති වෙන මනාපමනාප දෙක දැනේ මේ මනාපමනාප දෙක අනුව මගේ පෞරුෂත්වය කියන්න පුළුවන් මම අසවල් දෙයට ප්‍රිය අසවල් දෙයට අප්‍රිය කෙනෙක් ඉතින් මේ මනෝවිද්‍යාත්මක විද්‍යාවෙන් සහ මානව විද්‍යාවෙන් කියන අප මේ යුද්ධ ප්‍රේම ජවනිකා මේ සේරම බරපතල දේවල් ඇවිල්ලා තියෙන මේ මනාපමනාප දෙක නිසා. අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි මේ. Tamante හිත ගිය කෙනා දැක්කට පස්සේ ඒ දේ මනාපේ ලබා ගැනීම සඳහා සාධාරණ අසාධාරණ ප්‍රශ්නයක් නැහැ. යුක්තිය අයුක්තිය ප්‍රශ්නයක් නැහැ. පින්පව් ප්‍රශ්නයක් නැහැ. මොන්න ක්‍රමෙන් හෝ ඒක ගන්න කරන වැඩවලට අපි කියන්නේ ෂටගති කියලා. අපි කියන්නේ මායාවී ගති කියලා. අපි කියන්නේ වංචනික ගති කියලා. ඉතින් ඒක ලැබිච්ච ගමන් මේ මනුස්සයා ඒ කෙලවරේ දුකේ ඒ අකුසලේ කෙලවරටම යනවා. ඊට තීරුම් ගත්තොත් මගේ හිතේ තියෙන මේ මේ දේ ලබා ගැනීම සඳහායි මම මේ සේරම ප්‍රෝඩා කරන්නේ. සැලසුම් කරන්නේ. එහෙම නැත්නම් කාට හරි අපි අකමැති නම් ඒ මනුස්සයා කපන්න වෙන්කරනද අපි ඒ කරන සැලසුම් ටික දැනගත්තොත් එයාට දැනගන්න පුළුවන් නම් ඒ මනුස්සයාටත් කවදාද මාව ওই විදිහටම එපා වුණොත් ওই විදිහටම මාවත් කැපෙනවා. එච්චරයි කර්මේ සහ කර්මවලේ කියන්නේ ඒ නිසා මේ උපන්නා වූ මනාපේ උපන්නා වූ අමනාපය එතන දැක ගන්න පුළුවන් නම් ඒකට එයා අර මනාපේ අමනාපේ දැක ගැනීමට හේතු බූත වෙච්ච වස්තුවට වඳීවි ඒකෙන් තමයි මනස නිවන් අවබෝධ කරන්නේ අමනාපී ජීනික මරන්න හෝ මනාපී ජීනික සිපවලඳ ගන්න යනවා වෙනුවට මේකෙන් තමයි මම මෙතෙක් කල් අහුවෙන්නේ නැතුව හිටියේ දැන් මේක මට පේනවායි කියලා මේ මනාපමනාප දෙක දැක ගන්න පුළුවන් තත්වයකට භාවනා ඉදිරියට ගියා නම් ඒකට තාදී ගුණය කියලා කියනවා අශ්ලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ කියලා අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ ලාභයක් වුණත් පාඩුවක් වුණත් කලබල වෙන්න එපා යසසක් වුණත් අයසක් වුණත් කලබල වෙන්න එපා සැප වුණත් දුක වුණත් කලබල වෙන්න එපා. දුක් වේදනාවක් අවස් සුඛ වේදනාවක් කලබල වෙන්න එපා. මේ ඔක්කොම අපි මේ එහාට මෙහාට අදින්නේ මේ මනාපමනාප දෙක පහළ වෙන නිසා. නිසා ඉස්සල්ලාම යෝගාවචරය කරන්න මේ කායනුපසනාව හරහා මනාපමනාප ඇති නොකරන හදිස්සියකට සරණ පිහිටක් කරගන්න පුළුවන්. මධ්‍ය ප්‍රධාන අරමුණක් හදා ගන්නවා. එහෙම නැත්නම් ප්‍රධාන කර්මස්ථානයක් හදා ගන්නවා. මොන කලබලයක් වෙච්ච ගමන් හරි ඒකට යනවා හරියට යුද පෙරමුණක හදන ලද බංකරයක් වගේ. කායන පස්සනා කියන්නේ බංකරයක්. හදිසියක් ආවොත් තමන් ගිහලා ඒ බංකරේ පිහිටපතනවා. හැබැයි ඉතින් ඉඳගෙන බෑ යුද්ධ කරන්න. ඊට පස්සේ විරච්චි ගමන් ආය යුද්ධයට යන්න ඕනේ. ඉතින් ගිය ගමන් ආය මනාපමනාප පහල වෙනවා. ඒක නිසා මේ සලායතන හරහා එන අරමුණු වලින් දිහා බලනකොට අපි කොයි අරමුණද ගන්නෙ කියන එක සකස් කිරීමකට පස්සේ තමයි එන්නේ. මම නැවත කියනවා මොකද ඒක ටිකක් බරපතල නිසා භාවනා නොකරන කෙනෙක් ගැන හිතනද එයාට ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ, දිවට රස තියෙනවා, කයට පහස තියෙනවා, හිතට හිතවිලි එනවා. දැන් මේ හයම ඇතුළට එන්න හදනකොට කොයි එකද ගන්නෙ කියන එක අපි හිතන්නේ අරමුණ මත තියෙන කියලා. නමුත් සංස්කාර කියන චෛතසිකය තමයි අපි වෙතට පැමිණෙන අරමුණු අපිට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා විනිශ්චය කරනවා වැඩියෙන්ම කෙලෙසෙන එක තමයි ගන්න. ඒක නිසා සංස්කාර කියන්නේ චේතනා. පස්සපංචමක ධර්මවල පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තමයි අපි ධර්ම පොතේ තියෙන්නේ. නමුත් චේතනා සංඥා පස්ස මනසිකාර වශයෙන් තමයි සාරිපුත්‍ර සාංශේ ඉදිරිපත් කරන්නේ. අපි විතර පැමිණෙන සියල්ල අපි දැනගන්නත් ඉස්සෙල්ලා තේමයකට ලක් වෙලා තියෙනවා. ඒක අපේ ජම්මගතිය වල හැටියට සිද්ධ වෙලා විඥාණයට සම්බන්ධ වෙන්නේ තේරිච්ච අරමුණක්. එහෙම නැත්නම් සංස්කාර විශ්ින් තෝරලා ධර්මණක් විතරයි විඥාණයට යන්නේ. හැබැයි හය දෙනාම ගේට්වේ ඉන්නවා. හය දෙනාම එලිපත්තේ ඉන්නවා. ගෙට ඇතුළට ගන්න වැඩියම කෙලස් තියෙන එක. ඒක නිසා අවිද්‍යාව යම් තාක් තියෙන තාක්කල් සංස්කාර වැඩ. සංස්කාර පස්සේ තමයි විඥානේ පහළ වෙන්නේ. ඒ නිසා මේ මේ හයම තියෙනවා තියෙන වෙලාවේ දොර ඇරලා දෙන්නේ ඇතුළට ගන්නෙ සංස්කාර විසින් කරන වර්ණාව ශෝෂණයකින් ඒ ටික අනුව තමයි අපි කියන්නේ මම දැක්කා මං ඇහුවා මං අත්දකලා කියන්නේ මේක ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් කියලා කිව්වට සංස්කාර තමයි මේවා තෝරලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි කවදා හෝ මොනවාක්වත් තෝරන්නතෝ බලහන් ඉන්නකොට මේ සංස්කාර කරන මේ නාඩගම සංස්කාර කරන මේ සකස් කිරීම මේ විඥානයේ සතුටුකරනද වැඩියෙන්ම කෙලස් තියෙන අරමුණ ගෙනත් දෙන හැටි බලනකොට ඒ සංස්කාරවල සංස්කාර ස්වરૂපේ අඳුන ගන්න තෙක් අපි වැඩිම කෙලස් තියෙන අරමුණට ඉබේම සම්බන්ධ වෙනවා. ඒක නිසා කායන පසනාවට පස්සේ වේදනාන පසනාවට පස්සේ කාය වේදනා සංඥා චේතනා වේදනාවේදී ටිකක් අපි කිට්ටු කරනවා සැප දුක් දෙක සංඥාවේදී අපි අඳුර ගන්නවා අපි හඳුනාගන්නේ සැප දෙන දේවල් අනිත්ව හතර වශයෙන් අනේ සංස්කාර වල මේ සෙල්ලම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා තුනකට කඩනවා කඩලා ඥානපන සතියේදී අමාරුම දේ තමයි ඔය සංඥා චේතනා අනුව සිද්ධ වෙන මේ චිත්ත සංකාර අඳුරගන්න එක මේ චිත්ත සංකාර හඳුනා ගැනීමට කාම ගුණ පවතිද්දී කවදාකවත් කරන්න බෑ. ඒක පිස්සිගේ පලාමල්ල වගේ. ඒ නිසා කියනවා කාම ගුණයෙන් පොඩ්ඩකට ඈත් වෙලා. ඈත්widetildeමති කාම සංඥා වෙනවා. ඒ කියන්නේ නීවරණ ධර්ම වාටපත් වෙනවා. ඒ නීවරණත් කොයි වෙලාවකරි රූපයක් මාර්ගෙන් නැත්නම් කායනපසනා මාර්ගෙන් ප්‍රතිස්ථාපන කළා සක්මණේ හෝ පරියංකේ හෝ ආනපානේ හෝ ඉන්න ඉරියව් මේ වම දකුණේ හෝ හිත තැම්පත් කරගෙන ඉන්නකොට එයා කිසියම් දෙයක් හිතලා කරන්නේ නැහැ. හිතලා කරන හැම දෙයක්ම සංස්කාර වෙනවා. ඒ නිසා බලනවා වෙන්න හරිනවා. ඉතින් ඔක හරි අමාරුයි විස්තර කරලා දෙන්නේ ඉඳගෙන ඉන්නකොට නම් ඇත්තටම මොනවක්වත් කරන්නේ නැහැ. ස්වභාවික හුස්ම. දැන් සක්මන් කරනකොට කරනවනේ වම දකුණ වශයෙන්. නමුත් කවදා හරි සක්මන් භාවනාව පටන් අරගන්නේ අනායාසයෙන් සක්මන වුණාට පස්සේ තමයි. හොඳට සක්මන්ට උරු වෙලා සක්මන අනායාසයෙන් ඒකට Tamanට පේනවා Taman රූකඩයක් වගේ ඇවිදිනවා. ඔක්කොම ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා. ආන්න එහෙම ඉන්න වෙලාවේ පූර්ණ අවධියකින් මේ එන දහසකුත් අරමුණු වලින් ඊගාවට ගන්නෙ මොකද්ද කියලා බැලුවොත් මේ තෝරගන්නේ මොකද්ද කියලා බැලුවොත් ඒක තමයි මමයා කියන්නේ. දීයති රූප පේන්න තියෙනවා, ශබ්ද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා, හිතවිලි තියෙනවා. එකෙන් කොයි එකද ගන්නෙ කියන්නේ ඒ හිතවිලි විතරක්ම නෙවෙයි තියෙන්නේ ඔය හිතන කෙනාට. ඒ වෙලාවේ සද්දක් තියෙනවා. එයාට අර වේදනක් තියෙනවා. මොකද එකක්වත් යහුලන්නේ යගේ චරිත ලක්ෂණය තමයි හිතවිලිමයි අල්ලගන්නේ. හිතවිලිත් එකම රණ්ඩු කරන්නේ. ඒකමයි චෝදනා කරන්නේ. ඒ ඒ පරිශදයේ ඉඳගෙන තව කෙනෙක් භවනා කරන්න පුළුවන්. මට නම් අනේ හිතවිලි ප්‍රශ්නයක් නෑ. මට විඳින්න බැරි මේ වේදනාව තමයි. දිගටම වේදනාවක් කියලා එයා වෙනම කතන්දරයක් ගොතනවා. තව කෙනෙක් එන මට නම් ওই හිතවිලි ප්‍රශ්නකුත් නැහැ වේදනා ප්‍රශ්න මේ සද්ද තියෙන එකගේ බෙල්ල කන්න නැත්තම් අප්පා මෙච්චර බලන්නකෝ භාවනා කරද්දී සද්ද කරනවනේ කියලා ඌට තියෙන ප්‍රශ්නේ සද්ද විතරයි මේ තුන් දෙනාම එකම භාවනා ශාලාවේ භාවනා කරා ඉතින් මේ මිනිස්සයා මේක කියන්නේ පැකිලෙනවා නම් කර්මස්ථානචරය කොහොමද අල්ලන්නේ මේ මිනිස්සයා කෝකට අදින්න කෙනෙක්ද කියලා. ඒ වාගෙම තමයි වේදනා නිසා සංඥා නිසා සංස්කාර නිසා මේ තුنين එකටත් අපි කොටු වෙනවා. වේදනාව වලට අදින මිනිස්සයා මේ සාහිත්‍යයට පරමනුසේ එයාගේ වැඩේම කොච්චරක්වත් ඒ තප දුක් දෙක අනුව තමයි කතාව. සංඥා තියෙන මිනිස්සයා එයා අරමුණු යමක අඳුරා ගැනීම අරමුණු සංඥා තැබීම සහ සංඥාණු අඳුරා ගැනීම තියෙන නිසා sannivedana ගැන විතරයි එයා කල්පනා කරන්නේ. එයාට මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ලෝකේ තියෙන ප්‍රශ්නේ sannivedana ප්‍රශ්නය. සංස්කරණය කරන එකන නව නිර්මාණ ගැන විතරයි එයා හිත කරදර ගන්නෙ. නිට්ටරෝම එයා හිතන මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ අලුත් කරලා නව නිර්මාණයක් හැදුවොත් ප්‍රගතියක් ගත්තොත් කරන්න පුළුවන් කියලා. ඉතින් ප්‍රශ්න එකයි වේදනාව එක්කන සාහිත්‍යයෙන් උත්තර දෙන්න හදනවා. සංඥාව කරන එක්කන සංනිවේදනයෙන් උත්තර දෙන්න හදනවා. සංස්කරණය කරන එක නව නිර්මාණ කරන්න හදනවා. එක එකටවත් මේ පැලැස්තරේම කරන්න බෑ. නැත්නම් එක එක තතරින්නෙත් නැහැ. කොච්චරක් භවනා කරන්න වෙයිද මගේ මේ සංස්කරණය මම මම ඉද්දෙන්නේ මම කිපෙන්නේ මම හිතනරක් කරගන්නේ මේ භාවනා කරනකොට මයි ළඟ ඉන්න එක නෑ හිතනරක් කරගන්න දෙන්නේ වෙයි. ඒ මගේ ආවේනික දේ තමයි මං අහුලන්නේ. අහුලන්නේ ඒක පිළිබඳ කතන්දර ගොතනවා. ඒක පිළිබඳව අපි සැලසුම් කර කර ඉන්නවා. නමුත් ළඟ ඉන්න මිනිස්සයා ඒක නෙමෙයි අල්ලගෙන තියෙන්නේ වෙන එකක් අල්ලගෙන යා කියනවා මේක නෙමෙයි ප්‍රශ්නේ මගේ එක වෙනක් කියලා. ඒ නිසා කවදා හෝ අපි ළඟ අවිද්‍යාව තියෙන තාක්කල් එන අරමුණු තේරීමක් කරනවා. තේරුච්ච දේ විතරයි විඥාණයට යන්නේ. ඒ නිසා අපිට කවදාකවත් ඇති හැටි දකින්න බෑ. ඇති හැටි දකින්න මොකක්වත් තෝරන්න තුන ඉන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් ස්වයංවරයකට ගිය රාජකුමාරයෙක් ගැන හිතන්න. ඒ රජුරන්ගේ ඒ රාජකුමාරගේ දීමවපිය රටේ ඉන්න ලස්සනම කෙල්ලෝ ටික බබුණු කාන්තාවන් සහ ශාස්ත්‍රීය කාන්තාවන් ගණන් තියෙනවා. ඉතින් කුමාරයා ඔක්කොම දිහා බලන. බලලා කොයි එකේනාද තෝරන්නේ. කුමාරයා තෝරලා නැත්තා කල්ලා ඔක්කොගේම අවධානය කුමාරයාගේ දිහාට තියෙනවා. තෝරපු ගමන් තෝරපියකී විතරයි අනිත් සේරම වෛර කරනවා. ඊට පස්සේ අනික් නෙතේරිච්චේ උන්ට පුදුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා. බලන්න මම මේ මාර්ගය අර පරට්ටි තෝරාගත්තා මාව තෝරාගත්තේ නැහැ කියලා එතන ඉඳලා අර පරට්ටිගේ බෙල්ල කණ්ඩා හදනවා නැත්නම් මේ කුමාරයාගේ කැතබල්. තෝරන්න නැතුව හිටන් දැන් මට තියෙන මට ඕනම කෙල්ලෙක් කැපයි මොකද මම බඳලා නැහැ. මට කිව්වා මම මේ කෙල්ලට කැමතියි කියලා ප්‍රශ්නයක් නැහැ. වේකන්සි එක තියෙනවා. බඳපු එකෙක් එහෙම තව කෙල්ලෙකුට කැමති නම් මොකද වෙන්නේ? gedara ගෑණි ප්‍රශ්න. බුදුසසුන කියන තෝරන්න නැතුව හිටපන්. කවදාවත් බෑ. ඒක තමයි අපේ තියෙන චපල ගතිය. රූපක් තියෙනවා, සද්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා, හිතවිලි තියෙනවා මොනවාක්වත් අල්ලන්නේ නැතුව මේක ගලනවා, දෝරේ ගලනවා. මැදට වෙලා ඉන්නවා කිසිම දෙයක් තෝරන්නේ නැතුව ඒක කියනවා తాදී මනස කියලා. ඒක කියනවා නොසැලෙන මනස කියලා. මම ඔය පහේ කුටියේ තමයි මම ඉස්සෙල්ලාම පැවිදි වෙච්ච ගමන් හිටියේ. ඉන්නකොට ඉතින් හරි අමාරුයි තනකොළ ගලව ගන්න කවුරක්වත් නැහැ. පාතිසින් අර පොඩ්නේ ආතා ආවට පස්සේ මං කව ලොකෝ මේ තනකොළ ටික ගලවපන් කියලා. ඉතින් ඌ තනකොළ ගලවනකම් මට කතන්දරයක් කියලා දුන්නා. වෙයිජෙච්ච අලුත. අවසර මටත් කම්මැලි මං කතන්දරයක් කියනවා. මිනිහ අෂ්ටක කියන මිනිස්සෙක් ඉතින් මිනිහට කතන්දර කියන්න බෑ. ඌ කියනවා මේ අනංග කුමාරයා කියලා කුමාරයෙක් ආවලු. එකම රජුරන් හිටියලු කුමාරවරු 6 දෙනෙක්. 6 දෙනාම ලස්සනයි. ඉතින් රජුරෝ අනංග කුමාරයාට කිව්වලු මේ 6 දෙනාගෙන් කැමැති කුමාරයා තෝරගන්න මේ එයා පාවා දෙනවා කියලා. ඉතින් මේ හය දිනාගේ එක කුමාරිකාවක් වත්ත සකස් කරන්න දක්සයිලු. එයා ලස්සනට ගාඩන් එක හදලා ලෑන්ඩ්ස්කේප් කරලා තියාගෙන තියලු අනංග කුමාරයා එනකොට. අනිත් එක නයි ඉන්ටීරියර් ඩෙකොරේෂන් දන්නවලු එයා මාලිගාවේ ඇතුලේ ලස්සනට හදලා තියාගෙන තියලු අනංග කුමාරයා එනකම්. ඊගා කුමාරිකාව උයන්ඩ දක්සයිලු අනංග කුමාරට කටේ ගෑ වෙනකොට රස හිතෙන්න ඔන්න කෑම හදලා තිබ්බා. අනික කුමාරිකව හරිය ලස්සනට ඇඳුම් මහාට දනලු එයා ලස්සන ඇඳුම් විලාසිතාවක් හදාගෙන ලෑස්තිලා හිටියලු අනිත් එක නම් පරිපාලනය දක්ෂයිලු එයා ඔක්කොම හරි ගස්සලා ගියාලු දැන් බාලම කුමාරි මොකක්වත් දන්නේ නැතිලු ඉතින් අනංග කුමාරය ඇවිල්ලාලු ඔයා මොනවට දක්ෂද ඒ දැක්කේ නේද ගාඩන් එක මම තමයි ඇදුවේ ආ ඉතින් ඔයා මොනවට දක්ෂ අම්බලන්න ගියේ ඇතුළේ දක්ෂලා තියෙන හැටි මම තමයි ඉන්ටීරියර් ඩෙකොරේෂන් ඔයා මොකටද මම කැමරට බලන්න පොඩ්ඩක් කාලා බලන්න කියලා. අනිත් විවරණම ගැඳුම. අර කාටවත් බෑනේ. අදගල මම තමයි සංවිධානය කිව්වා. ඊට පස්සේ වල බාලම කුමාරි ගාවට කියලා ඇහුවලු "ආ මොකටද දක්ෂ?" මේ පස් දෙනත් එක ඉන්න එක තමයි කිව්වලු දක්ෂකම. යමක් දන්න එකහට ඒකම පානකම් ඒක ගස්සලා උලුප්පලා දෙනකම් කුමාරයා බැන්දේ බාලම කුමාරිය. මොනම දෙයක්වත් දන්නේ නැහැ. හැබැයි අර පස් දෙනත් එකම ගැටෙන්නේ නැතුව ඉන්න දන්නවා. මේක නන් නෙවෙයි මට කියන්න ඕනේ. මට කියන්න ඕනේ මේ රූප පෙන්නද්දි සද්දාස්සද්දි ගන්ධ රස පහස බලද්දි අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් කියන එක තමයි බුදුන් කියන්නේ. අපි වැඩේ මොකද්ද? සද්ද ඇහුණයි කියලා jig චෝදනාවලියක් හදනවා. ගන්ධ රස පහස වැටුණයි කියලා jig චෝදනාපත්‍රයක් හදනවා. හිතවිලි ආවයි කියලා චෝදනා ඉති ඔච්චර තමයි ඒවට කරන්න පුළුවන් ලොකුම කෙලෙසි. සද්ද ආවට බීරෙක් වගේ හිටපන් නැහැ වුණා වගේ රූප තිබුණට උලිහිලි පෑවට ඊට මම බකන් නිලාගෙන දැක්කේ නෑ වාගේ. මේ ගන්ධ රස පහස ආවට මිනිහක් වගේ හිටපන්. හිතට හිතවිල්ලක් ආවට මැට්ටෙක් වගේ හිටපන්. මේක නිවන කියලා කවුද පිළිගන්නේ? දිත්තේ දිත්තමත් සම්භවිසති සුතේ සුතමත් සම්භවිසති මුතේ මුතමත් සම්භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භවිසති. මේ බාණුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ඔක්කොම කියලා බුදුරජාණන්සේ කියනවා මේ ඔක්කොට මුව කුප්පන්න පුළුවන් වෙන්නේ ඔබ මනාපමනාප පහල කෙරුවට පස්සේ. සද්දයකට හරි රූපයකට හරි ගඳකට හරි රසකට හරි පහසකට හරි හිතවිල්ලකට හරි උඹ කුප්පන්න පුළුවන් වෙන්නේ උඹ සංස්කරණය කරාට පස්සේ උඹ මේකට මනාපමනා පහල වෙන උඹ අඩු ගානේ මට දැන් මනාපේ පහල වුණා මට අමනාපේ පහල වුණා කියලා මේක දැකීම මගේ පරම ශික්ෂණය බව එහෙම නැත්නම් චිත්ත සංස්කාර පිළිබඳ පුහුණුව බව දැනගෙන ඔක්කොටම එන්න දෙන්න. ඔක්කොටම ඇවිල්ලා බලන්න කොයි එකද මාව කුප්පන්නේ කියලා. වැඩියෙන්ම මාව කිචි කවන්නේ මොකෙන්ද? කිචි වැඩිය කුප්පන්නේ මොකද? ඒක තමයි වැඩිම කෙලෙසේ. ඒ වෙනුවට යාට තියෙනවනේ උපේක්ෂාසගත අරමුණක් හදිසියක් වෙනකොට රිංග ගන්න තැනක්. ඒක තමයි කාය අරමුණට ගන්න. ඒකර නීරසයි. ඒක ඒකාකාරයි. ඒකෙන්ම පේනවා ඒක කෙලසයක් නැහැ කියලා. ඒ වෙනුවට එන මොන දේ අනුව ගියත් නූපන් අකුසල් රාශියක් උපදিলা අපි නිකන් දීවැලකට ගහගෙන ගියා වගේ යනවා. ඒ නිසා කවදා හෝ ඒකට අහු වෙලා ඒකෙන් කරන මේ නපුර දැනගෙන ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ උපදේශ මත භාවනා කරන ද අරමුණක පිහිටපතලා ඒ වෙන්න තියෙන නපුර වළක්වා ගැනීමේ ශක්තිය තියෙන මා තුල පමණයි ඒක දැන් කෙරුවේ නැත්නම් කවදාවත් කරන්න බෑ. ඒක මෙතන කෙරුවේ නැත්නම් කවම තනකවත් කරන්න බෑ. ඒක මම කරේ නැත්නම් මං වෙනුවෙන් මට අම්මා තාත්තා කරලා දෙන්නෙත් නෑ බුදුහාමුදුරුවෝ කරලා දෙන්නෙත් නෑ බුදුරජාණන්සේ විතරමයි අද්දේ හොදාගෙන කිව්වේ මට නම් බෑ උඹලා වෙනුවෙන් පව් හොදාන්න උඹලා බේරගන්න ඉල්ලයි. එනිසා මම දැන් මෙතන කියලා කියන්නේ පිවිතුරු මොහොතක්. ඒ චිත්තක්ෂණයට ගන්න ඕන කලබලයකට ගියේ හිත. ඒකල බලන්න ඒක දිගේ දිගට පවත්තන එක තමයි අපේ ජීන උපරිම කුසලතාවයේ අහඬ සමාජ ගවේෂණය කරලා බලන්න, සොයා බලන්න මෙන්න මේ වර්තමානට හිත ගැනීමට තියෙන හැකියාව අතින් ගෑනු පිරිමි වෙනසක් තියෙනවද කියලා? පෝසත් දුප්පත් වෙනසක් තියෙනවද කියලා? නූගත් උගත් වෙනසක් තියෙනවද කියලා? පැවිදි උපැවිදි වෙනසක් තියෙනවද කියලා? ආගම වෙනසක් තියනවාද කියලා. ඒ නිසා මේකට සුද්ධ වශයෙන් කිය හැකි මනුස්සකම කියලා. මනුස්සකම අතින් ඔක්කොම සමානයි. ඒ නිසා බටහිරේ මේ ගැන හොයලා හොයලා හොයලා දේශනා දීලා ඒ ජොන් කබට්සින් කියන මිනිසයා දලලමතුමාගෙන් අහනවා කාට හරි පුළුවන්ද තව කෙනෙක් සතුටුමත් වෙන එක වළක්වන්න මොනම අධිකාරී ශක්තියකටවත් බෑ මොන කෙලෙසකටවත් බෑ කාට හරි පුළුවන් ද නැතිමත් කෙනෙකුට නැති කෙනෙකුට සතිය දෙන්න කවදාකවත් බෑ. ඒක දන්න කෙනා මේක තමයි ලකෝම දේ කියලා සලසගන්න. ඒ වගේම හොරකම් කරන්න පුළුවන් ද කියලා අහනවා සතිය කායිමයි. අදලන් ගොඩාක් සතිය තියෙනවා මයි ළඟ නැහැ. ඕනි වස්සක් කරගන්නත් මේක කරන්න බෑ. ඒ නිසා මේකේ තියෙනවා මානව ගතියක්, මනුස්ස ගතියක්. මේක දන්න, මේ කියන්නේ සතිය කියන එක දන්න ඕනෙම කෙනෙක් ලේනෑකමකට වැඩිය සම්බන්ධකමකට ඇති වෙනවා. ඒක බුද්ධමාකාර මේ ධර්මමේ ඥාතිත්වයකට එන්න පටන් ගන්නවා. අපි ශාක්‍ය කුලයේ සමාජිකත්වය ලබනවා. අපි සරෝජන ආංශිකේම දායක කියන්නේ එහෙම නැත්තම් කියනවා ඕරස පුත්‍ර ගානට වැටෙනවා. නමුත් ආගම කියලා අපි මොකද්ද කරන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. අද බුද්ධාගම කියලා අපි මොකද්ද කරන්නේ? අපිත් සතිය කඩාගෙන අල්ලපු gedara මිනිස්සගේ සතිය කඩන වැඩනේ කරන්නේ. සහ ගහනවනේ. මේ ශරුවත්යන්සි අවුරුදු 35 45ක් එක දිගට දේශනා කෙරුවේ අප්‍රමාද වෙන්න ඌපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ පැත්ත කරලා තම තමන්ගේ වැඩක් කරන්න කියවුවාම අද මේ ලක්ෂ ගණන් එකතු වෙලා මේ කරන පිංකම් වලදී අපි ලොකු සංසි කියනවා ඒ වගේ තැනට ගිහිල්ලා යෝගාවචරවල පුළුවන් ද කියලා හිත හිත බේරගෙන ජීවත් වෙන්න ඔයගොල්ලොත් මේ වෙලාවේ මෙහෙ නොහිටියානම් කරන්නේ ওই විකාරයක් තමයි. අදත් අර මෙහෙ ඉන්න නිසා මේ බෙර ගහන්න දෙන්නේ නැහනේ. ගිජ්ජෝල්ලන්න දෙන්නේ නැහනේ. අර වන්දන මේ වන්දන කරන්න දෙන්නේ නැහැ නිසා ගිහිල්ලත් බයින්න නැද්ද කියන විතර බුද්ධ ඝාන්තියෙන් තැනකට ගියා නම් හොඳයි. එතන ගියාට පස්සේ බුද්ධ පූජාව තියාගන්නත් නැහැ. බුද්ධ ආගමත් නැහැ. ඒ වන්දට හමුතු බයිනවා. ඔන්න වැඩේ. ඉතින් මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් නාකියා වුණාට බුදුන්සේ කියනට උඹට තේරෙනවනේ මාළුන්ගේ පුත්තේ දැක්කට නොදැක්කා වගේ හිටපං. ඇහුනට නෑ වුණා වගේ හිටපං. දැනුනට නොදැනුණා වගේ හිටපං. හිතට හිතවිලි ආවට මැට්ටෙක් වගේ ඉඳලා උඹ අර නීරස වූ අරමුණේ නැත්නම් කායानुපසනා හිත බේරගනින් කවදා හරි ඒකත් නොදැනෙන මට්ටමටම යනවා ඊට පස්සේ. කයේ ඉන්න බවවත් තේරෙන්නේ නැති මට්ටමට යනකොට සියල්ල හය වෙනකොට එකට හිත දාලා ඒකත් ගෙවෙනකන් හිටියට පස්සේ එයාට තේරෙනවා මේ ජීවිතයේදීම මේ මනාපමනාප දෙකෙන් තොර නැත්නම් අපි කියන්නේ නීරසය කියලා කියනකොට ඒ කියන්නේ නිබ්බිදා කියලා වචන තියෙන්නේ මේ නිබ්බිදාව තමයි ලොකුම ඥාණය කියලා තේරුම් ගන්න වෙලාවක් එනවා. කිසිම දෙයකට ඇදෙන්නේ නැති මනාපමනාප නැති මේ වර්තමානයේ ඉඳීම අර ඉරියව්වේ පැවැත්ීමේදී කිසිම රසයක් නැහැ. නමුත් ඒක තමයි ලොකුම ඥානෙ. මේක තමයි අපිට තියෙන්නේ Taman ගැන අනුකම්පා කරන එකම තැන. අනික ඔය ඉඳුරන්ට බැඳිලා ඉන්න හැම වෙලාවෙම අපි කඹරන දාස බත් බැල වාල් තත්ත්වකටපත් වෙනවා. ඒකට තමයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ. ලෝකේ හැදිලා තියෙන්නේ පුළුවන් තරම් එක එක රූප, සත්ත්ව, ගන්ධ, රස වලට අදිනගදී අපි හම්බ කර කර දැන් මාද මහන්ති වෙන මනුස්සයා උදේ සඳ උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකම් අමුඩේ ලියන කම්ම කමුරනවනේ. අමුඩේ ලොලියා කමුරනවනේ. මොකෝ ඕගොල්ලෝ හිතනවාද මේ මූලික අවශ්‍යතාවයන් වලට කියලා නෑ මේ රට්ටු කරන කෝලං මට්ටමට යන්න. මුන්ට කසෙන් ගහන්න ඕන. නැත්තම් බූවල් එකකින් ගහන්න ඕන. එච්චර හම්බ කරලා ඉතින් අන්තිමට හැට වෙලා හොට බිම යනකොට ගොම්මාල්ලෙක් වගේ ඉතින් ච හරි සෞත්වේ කියාගෙන ඉන්නවා. ඒ ලස්සන හයිය හති තියෙන වයසේ කවුරක්වත් යන්නේ නැහැ. බණ කර භාවනා ගියොත් එම ඕක ධම්ම වයසමදි ධම්ම වයස භාවනා කරන වයසමදි කියලා යන කෙනාට දෙන්නෙත් නැහැ. ඒකලර ඉඳුරන් ඔක්කොම උක්දන්න කපල මිරිකලා දැම්ම වගේ වෙයිලා ගියාට පස්සේ ඇවිල්ලා හදිසි නිවන් දකින්න ක්‍රමයක් නැද්ද? ඉක්මන් ක්‍රමයක්. උඹට මොකද නාග වෙලා තියෙන්නේ නෑ ඉතින් ඒත් එක්කල් නෑ ඉතින් කඹරූප එක තමයි කරේ දැන් කඹරූපිව හම්බෙලා තියෙනවද මොන මඟුලක්වත් ඔය එකක්වත් දෙන්නේ නෑ ඒක නම් අත් දෙකම උසලා කියතයි ඕගොල්ලෝ හම්බ කරපු කිසිම තැන වක්කඩේ හකුරු හැංගුවා මොනම දෙයක්වත් නෑ මේකට නොතිබෙන ඒ නිසා මතක තියාගන්න මේ ඉරියව්වේ හිත පවත්වන එක තමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නෑ ඒ වෙනුවට තියෙන බාධාවල් තමයි සංස්කාර කියන්නේ. මේ බාධාවල් මැද දී යටින් ගින්දර ගෙනියන මිනිහෙක් වගේ තනි කඹේ ඇවිදින මිනිසෙක් වගේ පුළුවන් තරම් Tamanට වැටහෙනෝ නම් ඉන්න ඉරියව්ව වර්තමාන මොහොතේ වෙලා වැඩෙනවයි කියලා මොනම ධානයක්වත් නොලැබුණාට මොනම විපස්සනා ඥානයක්වත් නොලැබුණාට ගමන ඉස්සරහට යනවා. මේ සඳහා දැනගන්න මේ මමයා කියන එකනාගේ ආයතන හයක් වැඩ. ඒ ආයතන හය එකිනෙකා උරුට්ටු වෙලා නයි මල්ලක් වගේ පොරකන දෙයක්. මේක සන්තෝෂ කරන්න බෑ. සන්තෝෂ කරනවා නම් කියන්නේ මේ වර්තමාන මොහොතේ තියෙන එකලස විතරයි. ඒ නිසා අනාගත සැලසුම් හැදීම සහ අතීතයේ පිටනත පශ්චාත්තාප වීම අවිද්‍යාවක ලකුණක් බව තේරුම් අරගෙන යම් වෙලාවක යම් යම් උපක්‍රමයකින් හිත වර්තමානයේ එළඹ සිට චිත්තක්ෂණය ගත කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙන පටන් අරගෙන මේක උපන් දවසේම හම්බු වෙච්ච එකක්. සදාතනිකව කරලා තියෙන වෛර කරනවා. කවදා හෝ ඒකට ප්‍රේම කරන්න ගිය දවසේ ඒක පැකිලීමකින්තරෝ අපිට නිවන දෙනවා. මොකද ඒක අනාත්ම ධර්මයක් නිසා අපි කරන දේවල් වල හැසිරෙන ඇත්තටම ඒක අපිට බනින්න වටිනවා ඒ තරම්ම මාත් එක්ක ඉපදිච්ච මේ වර්තමාන චිත්තක්ෂණයට අපි පුදුම විදිහට අකුල් හෙල්ලලා තියෙනවා නමුත් ඒ කවදා හෝ චිත්තක්ෂණයට තමයි බෙලඹිච්ච වෙලාවේ ඒ කවදාකවත් ඒක ඵලයන් යන්නේ කියන්නේ ඒක කියනවා මේ නෑ දෑයන් සහ යාළුවන් මාව අතහැරපු වෙලාවේ පියාණනේ ඔබේ පැලේ මගේ මට දොර වැහැය නැහැ. මම නැවත එනකොට දොර ඇරලා තිනවා. අන්න ඒ වගේ වර්තමාන චිත්තක්ෂණයට අපි කොච්චර අහේනිකම් කරත් වර්තමාන චිත්තක්ෂණේ තමන්ගේ දරුවට දොර ඇරලා දෙන තාත්තා කෙනෙක් වගේ දොර ඇරලා තිනවා. ඒක අපි ලැබපු ලොකුම ජයග්‍රහණය. එහෙම නැත්නම් අපි ජීවිත බුද්ධිය කියලා කියන්නේ. අපේ ජීවිත බුද්ධිය කවදා හෝ ඒකට උපරිමයෙන් සැලකුවොත් එතනම අකාලිකවම ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මේ සලායතන වශයෙන් හයක් අතර වෙන් කරලා අඳුර ගන්නවා කියන එක ලොකු අභ්‍යාසයක් ලොකු අභියෝගයක්. ඒක මේ වෙනකොටත් යම් ප්‍රමාණයකට අවබෝධ කරලා තියෙන නිසා මේ වගේ පිරිසත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ පිරිසටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ වෙලාවට මේ අනික් ඉඳුරන්ගෙන් කරදර නොවේ කියලා හිතන්න එපා. ඒ කරදර මොනවා තිබුණත් නැවත නැවතත් තමන්ගේ මූල කර්මත්තාන්ට ගෙනල්ලා ඒතන් සන්තන් ඒතම් පණීතන් යද්දන් උපේක්ඛා කියලා මේ උපේක්ෂාවේ හිත පැවැත්ීමේ ලක්ෂණ ඒක නාට ප්‍රතිපදාව වැටහිලා තියෙනවා. එයා විතරයි ප්‍රතිපදාව වඩන්නේ. ඉතින් ඒ මේක වටහාගෙන තමන්ගේ පෞද්ගලික ඥාන යොදවලා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය යොදවලා මේ ප්‍රතිපදාවේ ක්‍රමසාවිදි තමන්ටම උපයා සපයා ගැනීමේ ඥානෙ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා